අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි විශ්වාසනේ අඟහරුවාදා පවත්වන මෙමීම දේශනාමාලාවන් කරගත්ත මේ සාකච්ඡාවත් එක්කයි මුතු වෙන්නේ. එතකොට පොඩි මතක් කරගැනීමක් කරනවා නම් මීට වසර ගණනාවකට කලින් පූජනීය කටුකුරුන්දේ ඥානන් ස්වාමීන් වහන්සේ මේ සේනාසනයේ වැඩ වාසය කරනකොට අතිපූජනීය මහෝපාද්‍යය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේගේ ගෞරව ආරාධනයෙන් තමයි මේ දේශනා මාලාව පවත්වන්න මුල් කරගෙන තියෙන්නේ. මූලික හේතු වශයෙන් ඉදිරියට එලා තියෙන්නේ. ඒක ගැන ඔය සම්මුතිය සානාසේ මතක් කරනවා. ඒ කියන්නේ ඒ කාලේදී ස්වාමීන් වහන්සේලා විවිධාකාර පොත්පත් පරිහරණය කරන්න ගිහිල්ලා ඊළඟට එහා කන්දේ අභිධර්ම පන්තිකට ගිහිල්ලා බෝඩක් භාවනා මාර්ගය හරියට පොඩ්ඩක් පටලවා ගන්න හැකියාවක් තිබුණා දුක් කරන ස්වාමීන් වහන්සේලාගේ. ඒ නිසා මාතර ශ්‍රී ඥානාරාම සාමණේරසේ මේ උපාධ්‍යයන් වහන්සේ වශයෙන් කල්පනා කරලා තිනවා නිවන සම්බන්ධයෙන් නැත්නම් ප්‍රතිපදාව සම්බන්ධයෙන් දැනෙන ගැඹුරු අවබෝධයක් ඒ වගේම පිරිසුදු අවබෝධයක් වික්ෂුන් වහන්සේට ඇති කර ගැනීම වැදගත් කියලා. ඉතින් ඒ අනුව තමයි මේ පූජනීය කටුකුරුන් සාමණේරට ආරාධනා කරලා තියෙන්නේ මේ බඳු දේශනා මාලාව පවත්වන්න කියලා. ඉතින් ඒ සාමණේර වහන්සේ අතරම ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේ ආරාධනාව. පස්සේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා මේ මේ ආරාධනාව කරන්නේ මමය කියන එක නැත්නම් මේ ඥානාරාම ස්වාමීන් වහන්සේ කියන එක දේශනා මාලාවේ නැවත නැවත මතක් කරමින් මේක කරන්න කියලා එතකොට තවද මේ උනන්දු කරලා තියෙනවා ධෛර්යවත් කරලා තියෙනවා. ඒ අනුව තමයි ඊළඟට මේ කතුරුනි ස්වාමීන් වහන්සේ මේ දේශනා මාලාව ඉදිරිපත් කරන්නේ. එතකොට මේ දේශනා මාලාව දේශනා 33කින් සමන්විත වෙනවා. ඉතින් එක දේශනාවක් ගත්තාම සෑහෙන සාරගර්භ කරුණු රසක් මේ දේශනාවේ අන්තර්ගත වෙනවා. ඒ නිසා බොහෝම කියන්නේ සූත්‍ර පිටකයේ විශේෂයෙන්ම තියෙන සාරය උකහාගෙන ඇත්තරම බොහොම සාරගර්භ කරුණු රසක් මතු කරන ඒ වගේම භාවනාවට සෑහෙන්න ගැඹුරක් අර්ථයක් පත් කරන සූත්‍ර දේශනා මාලාවක් කියන්න පුළුවන්. ඒ නිසා අපිට මේ බඳු සූත්‍රයක් නැත්නම් මේ බඳු දේශනාවක් සාකච්ඡා කරන්න එක අතකින් සෑහෙන කාලයක් යනවා. මම දැන් අපි පටන් අරගෙනත් දැන් සෑහෙන කාලයක් වෙනවා. නමුත් අපි තාම ඉන්නේ 13 වෙනි දේශනාවේ. ඉතින් ධම්මජීව ස්වාමීන් වහන්සේ මේක සාකච්ඡා කළා. අර උන්වහන්සේ සේනාසනේ නැතිලාදී මමත් සාකච්ඡා කළා. ඉතින් තාමත් අපි 13 වෙනි දේශනාවේ ඉන්නේ. මොකද ඒ තරම්ම මේකේ තියෙන කාරණා බොහොම ගැඹුරුයි. අපිට සමහරවිට එකපාරට තේරෙන්නේ නැහැ. තවත් එකක් තමයි නැවත නැවත බලනකොට තව තව සියුම් අර්ථ මතු කරගන්නත් පුළුවන්. ඒ නිසා මේක එකකින් බලවම දහමේම තියෙන ආශ්චර්යයක් කියන්න පුළුවන්. අපිට සූත්‍ර දේශනාවක් වුණත් එකපාරක් බලනකොට ඒ තරම්ම මුලින් වැටහෙන්නේ නැහැ. හැබැයි කාලයක් තිස්සේ අපි දුම් භාවනාවකුත් වඩලා හිතේ යම් පිරිසුදු භාවයකුත් ඇති කරගෙන තවත් ධර්ම ඥානයකුත් ඇති කරගෙන ඊට පස්සේ උන් අපි දුම් මාස 6කට විතර පස්සේ ඒ සූත්‍ර දේශනාවන් බලද්දී අර කලින් වැටුණාට වඩා වැටෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒ වගේමයි මේ දේශනා මාලාවත් මුලදී අපිට සමාලාවට මුල් පාර කියවනකොට ඒ තරම්ම වැටහෙන්නේ නැහැ. මොකද සෑහෙන ගැඹුරක් කතා කරනවා. ඒ නිසා එතනින් හැබැයි අපි මේක අල්ලලා දාන්න නැතුව මේක මේ ගැඹුරුයි කියලා අතහරින්න නැතුව හැබැයි අපිත් භාවනාව වඩන අතරේ ඊළඟට පොතක් පතක් පරිශීලනය කරන අතරේ ආයෙත් මෙතෙන්ට යන්න ඕනේ. මේ දේශනා මාලාවට අපි නැවතත් පිවිසෙන්න ඕනේ. පිවිසලා ආයෙත් උත්සාහන්ත වෙන්න ඕනේ මොකද්ද මේ ස්වාමීන් වහන්සේ කියන්නේ කියලා. ඒ නිසා නිසරණ වනේ ඇත්තටම භාවනාවක් වඩන ස්වාමීන් වහන්සලා වෙන්න පුළුවන්, යෝගාවචරයෙන් වෙන්න පුළුවන්. මේ වඩන භාවනාවට හොඳ පදනමක් ඇති කරගන්නවා. මේ ඇයි මෙහෙම වෙන්නේ කියලා හොඳ බුද්ධ වචනය ආශ්‍රය කරගෙන යම්කිසි අර්ථ ගැන්වීමක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් මොකද මෙහෙම උනේ කියලා එක්තරාන්දකින් බුද්ධ වචනේම මතු කරගන්න අවශ්‍ය වෙනවා නම් අන්න මේ සූත්‍ර දේශනා මාලාව බොහොම ලොකු සම්පතක් කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා මුලදි තේරෙන එකක් නැහැ සමහරවිට. නමුත් නැවත නැවත මේක බලන්න, මේක අහන්න, මේක පරිශීලනය කරන්න. එතකොට අපිට සෑහෙන්න මේකෙන් අපේ භාවනාවම තව තව පිරිසුදු වෙන ගතියක්. අපේ කමඨානව තව තව පිරිසුදු වෙන ගතියක් තියෙනවා. විශේෂයෙන්ම විපස්සනායේ ගැඹුරට ගැඹුරට යන්න යන්න මොකද්ද වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් මේ ස්වාමීන් වහන්සේ සෑහෙන්න මේ සූත්‍ර දේශනා ඇතුලේ මතු කරලා තියෙනවා.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 ඔන්න ඔය විදිහට ගත්තොත් මේ මූලපරයය සූත්‍රයේ තියෙන නිබ්බාණය අරණ්‍ය තීර්ථකයන්ගේ නිබ්බාණයක් හැටියට ගත යුතු නැහැ. මෙතන තියෙන්නේ මේ අපේ නිබ්බාණයම තමයි. නමුත් මේක පිළිබඳව ආකල්පය ඇත්ත වශයෙන්ම වෙනස් විය යුතුයි. මේ මාර්ගයේ අනාතරේ. එහෙම නැතුව ඒක බදාගත්තොත් පදාර්ථයක් කරගත්තොත් නිබ්බාන කියන වචනය අංග සම්පූර්ණ නාම පදයක් හැටියට අරගෙන අල්ලගෙන ඒ පිළිබඳව නොයෙකුත් විදිහේ තර්ක විතර්ක ප්‍රපංච කරන්න පටන් ගත්තොත් ඒක අපේ නිබ්බානයේ බවට හැරෙන්නේ නැහැ. එතන මිත්‍යා දෘෂ්ටියට නැඹුරු වෙනවා. ඒ දෘෂ්ටියෙන් මිදීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒකෙන්. අන්න ඒක නිසා මෙතන ඊටාම වැදගත් කාරණයක්. බොහෝම දාර්ශනිකයින් භාව සාධනෙන් ධම්ම විවරණය කරන්න පටන් ගන්නවා. නමුත් නිබ්බාණය ළඟට එනකොට කර්ණ සාධනයක පිහිට සොයනවා. එතනදී කර්ණ සාධනයක් නැතුව බැරි වෙනවා. නිබ්බාණං ආගම්ම රාගාදයෝ පහිනා ආදිය අපි කලින් අවස්ථාවකත් සඳහන් කළා. ওই විදිහට අටුවාචාරින් වහන්සේලා විග්‍රහ කරන්නේ ওই මඤ්ඤණාවලට යටවීම නිසා. නිවනට ආවහම රාගාදිය නැති වෙනවා. එහෙම නැත්නම් තෝරනවා නිවන කර්ණ කොටගෙන කෙලස් ගිනි නිවෙනවා. නිවන කර්ණ කොටගෙන කෙලස් ගිනි නිවෙනවයි කීම එක්තරා විදිහක වටහැරුම් වටරවුම් තර්ක න්‍යායක් ප්‍රපංචයක්. ක්‍රියාකාරක පද සම්බන්ධයට වහල් වීමක්. ගඟ ගලයි කිව්වහම ගැලීමෙන් තොර ගඟක්වත් වැස්ස වහිනවයි කිව්වහම වැහීමෙන් තොර වැස්සක්වත් නැහැ. මේක මේ ව්‍යාකරණ රටාවේ එක්තරා අංගයක්. අපි අර කලින් අවස්ථාවකදී පොට්ටපාද සූත්‍රයේ ඊටමත් වැදගත් කොටස් කිහිපයක් සාකච්ඡා කළා. එතකොට මෙතන ඇත්තටම මේ කටුකුණ සාරේ මතු කරන මේ කරුණු ටිකක් අපි පොඩ්ඩක් තව සරලව සරණ ගත්තොත් ඇත්තටම අපේ භාෂාවක් අපි සාමාන්‍යයෙන් පරිහරණය කරන ඕනෝන් අතර සංවේදනයක් ඇති කරගන්න. ඉතින් මේ භාෂාව හැබැයි හුඟක් වෙලාවට මේ ලෝකෝත්තර දහමක් කතා කරන්න හදාගත්ත එකක් නෙමෙයි. මේක සාමාන්‍යයෙන් ඉතින් භාෂාවක් කරලා මේ කරන්නේ අපි කෙනෙක් හදාගෙන පුද්ගලයෙක් හදාගෙන මමත් ඉන්නවා, එයත් ඉන්නවා, ඔබත් ඉන්නවා. මේ විදිහට අපි ඒ පුද්ගල ආරෝපණයක් කරගෙන අපි වටේ තියෙන හැම දෙයකටම නමක් දීගෙන ඒවට වස්තුත්වයක් ආරෝපණය කරගෙන ඒවා තියෙනවා කියලා අරගෙන නිත්‍ය සංඥාවෙන් අරගෙන තමයි සාමාන්‍ය මේ භාෂාව හදලා තියෙන්නේ. ඉතින් මේක නැවත නැවත පරිහරණය කරන්න පරිහරණය කරන්න ඒකම භාවිතා කරන්න භාවිතා කරන්න අපිට නොදැනුවත්වම මේ භාෂාව හරහා අර තියෙන දේවල් වලට නිත්‍ය ස්වභාවයක් ආරෝපණය වෙනවා. අපේ ඇතුලේ, අපේ හදවතේ, අපේ හිතේ තනිකරම මේ දේවල් තියෙනවා. මේ පුජ්‍යලය ඉන්නවා. කියලා පුදුමාකාර විදිහට අපේ හිත තත්වගත වෙන්න පටන් ගන්නවා අපේ මේ භාෂාව මේ පරිහරණය කරන්න පටන් ගන්නවා පස්සේ උදාහරණයක් වශයෙන් අපි බහ තෝරන කාලෙදී තමයි ඉතින් මේක ආරම්භ වෙන්නේ. ඉතින් ඊළඟට අපි බහ තෝරලා ඉස්කෝලේ ගිහිල්ලා සෑහෙන්න සංඥා අපේ ඔළුවට දාගෙන ඒවම අපි උත්තර ලියලා ඊළඟට ඒවැම්ම අපි සමර්ථ වෙලා ඒවැම්ම විභාග වලට සමර්ථ වෙලා ඊළඟට ඒවැම්ම අපි මොන උපාධිත් අරගෙන දැන් මේ ඔක්කොම යන්නේ අර තව තව මේ භාෂාව හරහාම අපි ලබාගත්ත ජයග්‍රහණයක් කියන පුළුවන්. නමුත් මේ ජයග්‍රහණය අන්තිමට අපිව මේ සසරට බඳින ගතියක්. මේ භාෂාව තුළ අපි හිර වෙන ගතියක්. මේ අපි පරිහරණය කරපු දේවල් වලට මේ නමක් දීපු ගතියක්. ඒ නම තියනවා කියලා හිතාගත්ත ගතියක්. මේ වස්තුන් තියනවා කියලා හිතාගත්ත ගතියක්. මේ පුජ්‍යලයෝ ඉන්නවා කියලා හිතා ගන්න ගතියක්. මේවා ඝන සංඥාවෙන් ගැනීමක්. මේ ඔක්කොම ටික මේ අපේ එදිනදා ජීවිතේ අපි මේ පරිහරණය කරන භාෂාව හරහා සෑහෙන තහවුරු වීමක් වෙනවා. අපි දෙයක් දිහා බලලා හඳුනගන්නෙම ඒක දැන් තියෙනවා කියලා. හිතන්න අපි මෙතන දැන් ඔන්න මේ රෙකෝඩර් එකක් තියෙනවා. එතකොට මෙන්න රෙකෝඩර් එක කියලා අපි හඳුනා ගන්න රෙකෝඩ් එක තියෙනවා ඉතින්. රෙකෝඩ් එක වෙනස් වෙන්නේ නැහැ. දැන් රෙකෝඩර් එකක් තියෙනවා. ඊයේ තිබුණා. හෙටත් මේ රෙකෝඩර් එක තියෙනවා. කියලා අපි මේ මේ රෙකෝඩ් කරන මේ යන්ත්‍රය අපි ඔන්න තියනවා කියලා ගන්නවා. එතකොට මේ මෙතන අපේ ඒ හඳුනා ගැනීමම නිත්‍ය සංඥාවක් මත පදනම් වෙලා තියෙනවා. යම් යම් නිමිති අපිට මේ අපි ඒ සඳහා ප්‍රයෝගික කරගන්නවා. ඒ නිමිති අනුසාරයෙන් මෙන්න මේක දැන් තියෙනවා. මෙන්න මේ වස්තුවක් දැන් තියෙනවා. දෙයක් තියෙනවා කියලා අපි හඳුනගන්නවා. ඉතින් ඇහැට ඉතින් බැලුවාම යම් රූප සංඥාවක් වැටෙනවා. ඒකේ ඒ හරහා මනසේ යම් ඡායාවක් ඇඳිලා ඒ ඉබඳු මේ ඡායාවක් තමයි ඇත්තටම අපේ ටිකක් ගැඹුරින් හිතලා බලුවාම මේ අපි හඳුනගෙන තියෙන්නේ. නමුත් අපි මේ ඡායාවට පණ දෙනවා. එහෙම නැත්නම් ඡායාවට ස්ථිරත්වයක් නැත්නම් නිත්‍ය ස්වභාවයක් ආරෝපණය කරනවා. ආරෝපණය කරලා මේක තියනවා කියලා ගන්නවා. ඉතින් ඒක ඉතින් හරිම අමාරුයි ඒක අතින් ලියා ගන්න. මොකද මේ කටයුත්ත බොහොම ශනිකව වෙනවා. අපි මේවා තියනවා කියලා අරගෙන භාෂාව ව්‍යවහාර කරන්න ගන්න. ඉතින් මේ භාෂාවෙන් මේ දෙන ආරෝපණය නැත්නම් මේ ආරෝපිත වස්තු ඔක්කොම තියනවා කියලා ගැනීම බොහොම යහුසුලව සිද්ධ වෙනවා. අපිට මේක ගැන හිතන්නවත් දෙයක් නැහැ. මේ බලපු ගාම තියනවා කියලා සංඥාව තමයි යන්නේ. ඉතින් ඔක තව තව ඉතින් බුදුරජාණන් වහන්සේ මතක් කරපු තැනක් ඕනනම් ඉස්සරහට ගන්න පුළුවන් අර මේ කච්චානගත සූත්‍රයේ නිදාන සංයුත්තේන කච්චානගත සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ කියනවා සබ්බං අත්ථීති කච්චායනයන් ඒකෝ අන්තෝ. දැන් මේ හැමදේම තියනවා කියලා දැකීම එක අන්තයක් කියලා කියනවා. දැන් සාමාන්‍යයෙන් කියනවා දැන් අපි මමත් ඉන්නවා, එයත් ඉන්නවා, මේ ගේ තියෙනවා, නැත්නම් මේ කුටිය තියෙනවා. මේ ආරණ්‍ය තියෙනවා, නිසරණවනේ තියෙනවා, මේ ලංකාව තියෙනවා, ඉන්දියාව තියෙනවා, මේ ලෝකේ තියෙනවා, ග්‍රහ ලෝක තියෙනවා. මේ ඔක්කොම තියෙනවා. අන්න අපි ඉන්නේ තනිකර බුදුහාඳුරු කියන එක අන්තෙක ඉන්නේ. මේ අබ්බන් අත්ථි කියලා කියන්නේ ඒතර සියල්ල ඇත කියලා අන්තය තමයි බුදුහාඳුරු කියනවා. එතකොට අපි සාමාන්‍යයෙන් ඉන්නේ. දැන් ඒකේ අනිත් පැත්තක් කියනවා සබ්බන් ලක්ති තිකවත් කච්චාන අය ද්විතීයවන්තෝ කියලා. මේ කිසිම දෙයක් නැහැ. මේ ඔක්කොම මනසෙන් හදාගත්ත දේවල්. මනසේ තියෙන මායාවක්. නැත්නම් මනසේම තමයි මුළු ලෝකෙම හැදිලා තියෙන්නේ කියලා ඔන්න සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ භෞතිකත්වය සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභා කරලා මේ කිසිම දෙයක් ලෝකේ නැහැ කියලා මනසෙන් හදාගත්ත දෙයක්ම විතරයි කියලා ඔන්න සමාලාවට තවත් අන්තිකට යන්නත් පුළුවන්. ඉතින් එතකොට උදාහරණයක් අන්න එකක් කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ කියලා තව අන්තයකට යන්නත් පුළුවන්. ඒ නිසා මේ අන්ත දෙකේ තමයි කියන්නේ අපි තුමු සාමාන්‍ය ලෝකයා සියල්ල ඇත කියන අන්තේ ඉන්නවා. එයාට තියෙන ඉතින් යාළු මිනිස්සු ඉන්නවා, දරුවෝ ඉන්නවා, ළමයි ඉස්කෝලේ තියෙනවා, ආරෝමිය තියෙනවා, ඔක්කොම තියෙනවා කියන අන්තේ ඉන්නවා. සමහරවිට මේක පොඩ්ඩක් පැත්තකට දාලා ඕනවට වඩා හිතන්න ගිහිල්ලා දාර්ශනිකව මේ ගැන හිතන්න ගිහිල්ලා සමහරවිට ඔන්න කෙනෙක් මොනෝ දෙයක් නැහැ කියලා හැම දෙයක්ම මේ නැත කියන පැත්තකට යන්නත් පුළුවන්. ඒ අන්තයේ තමයි ඊළඟට මේ බුදුන් වහන්සේ මතු කරන්නේ. ඒතර මේ මේ අන්ත දෙකෙන් එහෙමනම් ගැලවෙන්න සිද්ධ වෙනවා. බුදුහාඳුර එහෙමනම් පෙන්වන්නේ මේ අන්ත දෙකෙන්ම වෙනස් වෙච්ච ප්‍රතිපදාව. අන්ත දෙකෙන්ම මිදින අන්ත දෙක ඇසුරු නොකරන එහෙම නැත්නම් අන්ත දෙකට ගිය නැති අන්තගාමී නොවන ප්‍රතිපදාවක් තමයි එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒක තමයි කච්චානගත සූත්‍රයේදී බොහොම ලස්සනට විවරණය කරන්නේ. ලස්සනට කියන්නේ අපේ කොහොමද හිත උපාදාන කරන්නේ, දේවල් අල්ල බදාගන්නේ කොහොමද? ඒ ඒ සඳහා මේ මොකද්ද සිද්ධ වෙන්නේ? මනසේ සිද්ධ වෙන ප්‍රතික්‍රියාව මොකද්ද? මනසේ යාන්ත්‍රණය මොකද්ද කියලා අන්න පරිසම්පාදයක් ඇසුරෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. එතකොට මෙතනත් දැන් භාෂාවක් ඔන්න ඇත කියලා ගත්තාම ඒවා මේ සිංහල භාෂාව තියෙනවා කියලා ගත්තාම ඉංග්‍රීසි භාෂාවක් තියෙනවා කියලා ගත්තාම තවත් පැටලිලා. මේ ඕනෝන් හා අතර සංවේදනයක් ඇති කරගන්න භාවිතා කරපු ඒ භාෂාව ඔන්න අපි දැන් තියෙනවා කියලා අරගෙන. ඒක තියෙන වචනත් අපි තියෙනවා කියලා අරගෙන. ඊළඟට ඒවට ඔක්කොම අර්ථ අර්ථයනුත් තියෙනවා කියලා අරගෙන. අපි ඊළඟට මේ භාෂාව හොඳයි අර භාෂාව හොඳ නැහැ කියලාත් ඔන්න අරගෙන. ඒ අතරත් ඔන්න ගැටුම් ඇති වෙලා. ඉතින් මේ විදිහ ඇක්චුලි මේ එතකොට හදාගත්ත භාෂාවන් හරහා ඇති වෙන පැටවිලි සහගත බව සුළුපටු වෙන්නේ නැහැ. ඉතින් හැබැයි බුදුරජාන් වහන්සේගේ තියෙන සර්වඥතා ඥානය කියන්නේ ඉතින් මේ වගේ ලෝකයා හදාගත්ත භාෂාවම තමයි උන්වහන්සේගේ මේ ලෝකෝත්තර දර්ශනය ඉදිරිපත් කරන්න පාවිච්චි කරන්නේ. ඒක තමයි පුදුමාකාර ආශ්චර්යයක් වෙන්නේ. මේ ලෝකයා නිකන් මේ රාග ద్వේෂ මෝහ වඩා ගැනීම පිණිස කෙලෙස් වඩා ගැනීම පිණිස දේවල් වලට වස්තුත්වයක් ආරෝපණය කළා පරිහරණය කරන භාෂාවම ඔන්න භාගතුන් වහන්සේ කෙනෙක් සතාගතයන් වහන්සේ කෙනෙක් පරිහරණය කරනවා සම්පූර්ණ ලෝකෝත්තර දර්ශනයක් ඉදිරිපත් කරා. එතනම තමයි පුදුමාකාර ආශ්චර්යයක් තියෙන්නේ. මම හිතන්නේ ඒ ආශ්චර්ය කරන්න බෑ පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට. එහෙම තමයි උන්වහන්සේට තවත් කෙනෙක්ට මේ ඒ අවබෝධය දෙන්න බැරි. මා මේ ගෙනියන්න බැරි. නමුත් සම්මා සම්බුදු කෙනෙක් ඒ දක්ෂතාවය තියෙනවා. අන්නේ සම්මා සම්බුදු කෙනෙක් එහෙමනම් මේකෙ තිද්ද වෙන මේ පැටලවිල්ල දැකලා මේ භාෂාව හරහා ඉදිරිපත් කරනවා ක්‍රමෙන්. කොහොමද මේ භාෂාවෙන් නැත්නම් මේ සම්මුතියෙන් ගැලවිලා මේ සත්‍ය දැනගන්නේ කොහොමද කියන තින් දර්ශනයක් පෙන්වනවා. ඉතින් එතකොට දැන් දැන් මේකේ භාෂාවේ තියෙන එක පැත්තක් ඉතින් ඔන්න මතක කරගන්න පුළුවන් දැන් උදාහරණයක් වශයෙන් දැන් කටුළු සාහනාසේ මතක් කරන උදාහරණ කීපයක් ගඟ ගලයි කියලා කියනවා. දැන් ගඟ ගලයි කියලා කිව්වහම එතකොට ගඟ කියලා මොකක්ද දෙයක් තියෙනවා. ඒක දැන් ඔන්න දැන් ගලනවා. එතකොට දැන් ගඟ කියලා එකක් තියෙනවා. එතකොට අපි ඔන්න එතන හදාගත්තා ගඟ කියලා නාමපදයක් තියෙනවා. ගලයි කියලා ක්‍රියාපදයක් තියෙනවා. එතකොට දැන් නාමපදය අපිට ස්ථිරයි. මේ ගඟ, මහවැලි ගඟ, කැලණි ගඟ, වලවේ ගඟ, නයිල් ගඟ. දැන් මේ ඔන්න නාමපද. හැම තැනම ඉතින් මේ ගංගා තියෙනවා. දැන් ඔක්කොම ඒවා නාමපද. ඊළඟට ඉතින් කවුරු හරි කිව්වොත් නෑ මේ ගංගා ඉතින් මට, මේ යුරා ඉතින් මට. මේ ගඟේ නම කැලණි ගඟ නෙවෙයි, මේ ගඟේ නම මහවැලි ගඟ. ඉතින් කවුරු හරි කිව්වොත් එහෙම පටලෙල්ලක් ආවොත් එහෙම ඔන්න ගහගන්න. ඔන්න ඉතින් මරා ගන්නවා. ඉතින් බුදුහාමුදුරන්ගේ කාලෙමත් ඉතින් අර රෝහිණී නදියට මේ කෝලිය ශාක්‍ය වංශිකයෝ රන් වෙන්න ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ තවන ගඟක් තියෙනවා කියලා ගත්තට පස්සේ අර ඒකේ තියෙන මේ ගලන ගතිය අපිට අමතක වෙනවා. මේ ගලන නිසයි මේ ගඟ කියලා කියන්නේ කියන එක අපිට අමතකයි. අපි මේ ගලන එක පැත්තක දානවා ගඟ කියලා නාම පදයට මූලිකත්වය දෙනවා. ඉතින් ගැනීමකින් තොර ගඟක් තියනවද කියලා නම් අපි හිතලා බලුවොත් පොඩ්ඩක් අස්සට ගිහිලා බලුවොත් යෝනිසෝ මනසකාරයෙන් පොඩ්ඩක් ආපස්සට හැරිලා බලුවොත් ඉතින් එහෙම ගඟක් නැහැ. ඒකයි මෙතන තියෙන හාස ගන්නවල වැඩේ. දැන් අපි මේ ගඟ තියෙනවා කියලා ගත්තා. හැබැයි ගැලීමකින් තොර ගඟක් නැහැ. ඒතර මේ ගැලීමම තමයි මේ ගඟ කියලා කියන්නේ. අපි මේ ව්‍යවහාර කිරීම සඳහා නම් ගම් දීම සඳහා ඕනෝන් අතර සංනිවේදන සඳහා මේ ගලන ස්වභාවයට හරි නමක් දීලා තියෙනවා. ඔන්න මේ අහවල් ගඟ කියලා. නමක් දීලා තියෙනවා. ඉතින් මේ නාම පදේ අපි පැටලෙනවා. නාම පදේ අපි හිර වෙනවා. ඉතින් එතකොට මේ ගැලීමේ ස්වභාවයක් පමණයි මෙතන තියෙන්නේ. ක්‍රියාමාත්‍රයක් පමණයි තියෙන්නේ. අපි මේ ක්‍රියාමාත්‍රයට නාමයක් ආරෝපණය කළා. වස්තුත්වයක් ආරෝපණය කළා. ඔන්න දැන් ඒක අල්ලගන්නවා. ඉතින් පුදුමාකාර පැටලෙන්න පහරාය තියෙනවා. ඉතින් හිතන්න ඕක අපි දැම්ම කියලා දැන් කඩුවෙන් සනතාව කඩු උදාහරණයක් දෙනවා. ආ වැස්ස වහිනවා. වැස්ස වහිනවා කියලා කිව්වහම දැන් එතකොට වැස්ස කියලා එකක් තියෙනවා. වහිනවා කියන ක්‍රියාවක් තියෙනවා. වැස්ස කියන්නේ නාම පදේ. වහිනවා කියන එක නාම මේ ක්‍රියාපදේ. එතකොට ඒ වහින වැහීමෙන් තොර වැස්සක් තියනවාද? එහෙම බලනවා එහෙම වැස්සක් නැහැ ඉතින් මේ වහින එකම තමයි වැස්ස කියන්නේ. ක්‍රියාවම තමයි මේ නාම ක්‍රියාවටම තමයි මේ නාමයක් දීලා පොඩ්ඩක් අර මේ භාෂාව හදාගෙන තියෙන ව්‍යාකරණය හදාගෙන තියෙන. ඉතින් වහිනවා කියලා කිව්වහම ඉතින් ඒ ඇති. නමුත් ඉතින් අපි ඒක තව ටිකක් මේ නිත්‍ය සංඥාවට දාගන්න ඊයේ වැස්සක් වැස්සා කියලා කියනවා. නැත්තම් ඔන්න අදත් වහිවි නැත්තම් අදත් වැස්සක් වහිවි කියලා කියනවා. ඒතර වැස්ස කියන නාම පදේ වහිනවා කියන ක්‍රියාපදයට එක්ක අපි බන්ධ කර මේ එකතු කරලා ඔන්න අපි ඉදිරිපත් කරනවා. ඉතින් එතකොට මේ වැස්ස කියන එකත් ඔන්න අපි මේ සත්වස්තුත්‍ය කාරෝපණය කරනවා. එතකොට මෙතනත් තින් තනිකර ක්‍රියාවක්මයි. දැන් අපි හිතමු ඕක පොඩ්ඩක් ගෙනාවොත් අපේ මේ සත්වයින්ට සුජ්ජලීන්ට එතන තියෙන බැලුවාම ක්‍රියාපද රසක් විතරයි. දැන් අපි ඉන්නවා දැන් එතන දැන් ඔන්න චන්දරතන ඉන්නවා මෙතන අපි හිතමු සුනන්දානන්ද ඉන්නවා සම්මුසුබද්ද ඉන්නවා මේ ඔක්කොම අපි ඉන්නවා මේ ඔක්කොම කුජලයෝනේ ඉතින් මෙතනත් තියෙන අන්තිමට බලුවාම ක්‍රියාපදිකක් විතරයි නමුත් අපි ඔන්න නමක් දීලා එක එක වස්තුත්වයක් ආරෝපණය කළා කුජලයක් ආරෝපණය කළා අපි මේ භාෂාවෙන් ඉතින් කතා කරනවා හැබැයි ඒක අපි අල්ලනවා මුතුම විදියට දැඩිව ග්‍රහණය කරගන්නවා ඉතින් මොන්න මම චන්දරතන චන්දරතන වෙලා ඉතින් මේ සායනාසන්න ධම්මසුබද්ද වෙලා මේ සායනද සුනන්දානන්ද වෙලා දැන් කවුරු හරි වුණොත් නෑ ඔයා චන්දරතන නෙවෙයි අරකයි මේකයි කියලා ඔන්න මට කියන්නේ. <laughs> මගේ නම ඔන්න වරද්දලා ලිව්වොත් ස්පෙලින් මාරු කරොත් ඔන්න ඉතින් රණ්ඩු තමයි. ඉතින් වගේ ප්‍රශ්න ගොඩයි. ඉතින් ඔන්න වගේ පැටවෙලක් තියෙනවා. ඉතින් බැලුවාම දැන් මේ අපි දැන් කරුණ සානාස දීලා තියෙන්නේ මේ කොහොමද තේරෙන උදාහරණ. නමුත් මේක ගැඹුරට යනකොට බුදුරයන් වහන්සේ එතකොට මෙතන මතක් කරන්නේ මේ සත්‍යයේ පුණ්‍යමය කියලා ගන්න ස්වභාවය තුළ එහෙම ගන්න කියලා ස්ථිරව පවත්න දෙයක් නැහැ. ඉතින් එතනක් තියෙන ක්‍රියාමාත්‍ර ස්වභාවයක් නැත්නම් ක්‍රියා විශේෂයක් ශක්ති විශේෂයක් කියලා තමයි අන්තිමට ගන්න වෙන්නේ. ඉතින් ඒ පාර තමයි දැන් මේ ටික ටික එකටකින් මතු කරගෙන යන්නේ. ඉතින් මූලපරයය සූත්‍රය ගැන මේ අතරම පොඩි ඕනනම් ආයි සාරාංශයක් කියනවා නම් දැන් මූලපරයය සූත්‍රය ඉදිරිපත් කරලා තියෙනම බුදුරජාණන් වහන්සේ මේ මිනිස්සු නැත්නම් මිනිස්සුන්ගේ මේ ලෝකය සම්බන්ධයෙන් දරන ආකල්පය හෙළි කරා. එතකොට මේ ලෝක සම්බන්ධයෙන් බුදුහාඳුරෝ මේ <clears throat> නියදි කියලා අපි කියමු නියදි නැත්නම් සාම්පල් 24ක් ගන්නවා. පඩවි ආපෝ තේජෝ කියලා සාම්පල් හතරක් ගන්නවා. ඊළඟට ඔන්න ඒකේ අනිත් පැත්ත අපි තමු ditta sutamuta විඤ්ඤාත එහෙම කියලා තව ඔන්න ටිකක් ගන්නවා. ඊළඟට බ්‍රහ්ම ලෝකවල ටිකක් තවත් ගන්නවා. ඉතින් මේ මේ ඔක්කොටම හස්සේ අන්තිමට නිබ්බාන කියන එකක් ගන්නවා. එතකොට ඔන්න ඔයගේ සංකල්ප 24ක් ගන්නවා. 24ක් අරගෙන මේ 24 ආශ්‍රයෙන් මුළු ලෝක දර්ශනයම ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ ලෝකේ ඉන්න සාමාන්‍ය පුරුකඥයෝ මේ 24 දිහා බලන්නේ කොහොමද? මොන දෘෂ්ටි කෝණයකින්ද බලන්නේ? ආ කොහොමද අහුවෙන්නේ? කියන එක මේ සූත්‍රය විග්‍රහ කරනවා. ඉතින් එතකොට අපි හිතමු අපි පුරුකඥන නම් ඉතින් මේ විදිහම තමයි අහුවෙන්නේ. එතකොට ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා දැන් ඔන්න පටවිය කියලා ගන්නවා. පටවිය කියලා සංඥාවෙන් ගන්නවා. මේ පොළොව තියෙනවා කියලා ගන්නවා. අපි දුන්නේ නිසරණනේ කියලා. මම නිස්සාරණ වනේ තියෙනවා කියලා ගන්නවා. මම නිස්සාරණ වනේ ඉන්නවා කියලා ඊළඟට අපි කියනවා. ඊළඟ නිස්සාරණ වනේට ඔන්න නඩුවක් දාලා තියෙනවා කියලා ඔන්න ඊළඟට අපි කියනවා. දැන් වනයට කියන එකක් ඔන්න අපි හදාගත්තා. විභක්ති රූපයක් හදාගත්තා. නිස්සාරණ වනයෙහි අපි ඉන්නවා කියලා අන්න එතනත් විභක්ති රූපයක් හදාගත්තා. ඊළඟට අපි දමු නිස්සාරණ වනය හරි ලස්සනයි. ඔන්න නිස්සාරණ වනය සම්බන්ධයෙන් ඔන්න අයිතියක් හංගවන පදයකට ඔන්න අපි හදාගත්තා. අර නිසරණේ හරි පැරණි කියලා ඔන්න අපිටම ඔන්න අවුරුදු 50ක් පැරණි කියලා ඔන්න අපි එතනත් ඔන්න හදාගත්තා. එතන මේ විදිහට මේ හදාගත්ත යම්කිසි භූමියක් අපිට පටවි කියන එකට මම දැන් උදාහරණයක් වශයෙන් ගත්තා ඔන්න නිසරණේ කියලා. භූමිය ගැන අපි හිතාගමු. එතකොට මේ හදාගත්ත මේ භූමියට අපිට පුළුවන් විභක්ති රූප ආශ්‍රයෙන් දැන් මේක නම් කරන්න. විභක්ති රූප ආශ්‍රයෙන් මේකේ තියෙන විවිධාකාර මේ විස්තරයක් අපිට කරන්න පුළුවන්. ඉතින් මේ ඉස්සරහදී තියෙනවා කටුකන් සානාසේ ලස්සනට මේක මතු කරනවා. අන්තිමට මේ විභක්ති වල එනවා අන්තිම කෑල්ලක් ආලපන විභක්තිය කියලා. ඒක එන්නේ එම්බා කියලා වචනය. දැන් එම්බා නිස්සාරණේ කියලා කියනවා. පුළුවන් එහෙමත් කියන්න. දැන් ව්‍යාකරණය යන යනකොට ඒකේ පණ ඇත පණ නැත කතාවකට වඩා එම්බා පටවිය කියලා කියන්න පුළුවන්. ඒ වගේ එම්බා නිස්සාරණේ කියලා කියන්න පුළුවන්. එතකොට දැන් අන්න නිස්සාරණේ පණ දුන්නා. අන්න කෙනෙක් තමයි නිස්සාරණේ කියන්නේ. කුජලේ තමයි නිස්සාරණේ කියන්නේ. අන්න එතකොට ඒ නිස්සරණනේ ඔන්න කවුද ආමන්ත්‍රණය කරනවා. එම්බා නිස්සරණේ කියලා අන්න ආරෝපණය කරනවා. ආමන්ත්‍රණය කරනවා. අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඕක හිතන්න දැන් දැන් අපි කෙනෙක්ට ආරෝපණය කරාම ඉතින් අපි ඒක ඇත්ත කියලා දන්නවා. මම උනා කෙනෙකුට ආමන්ත්‍රණය කරනවා. සුනන්දානන්ද ආයශෝතු. එම්බා සුනන්දානන්ද. ඒකට මට කතා කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මේ ඉතින් මේ විදිහට අපි මේ විභක්ති රූප හදාගෙන එතකොට මේකේ පුදුමාකාර විදිහට ඉතින් මේ හා සම්බන්ධයෙන් අයිතිය හඟවන්න එහෙම නැත්නම් ඒ ඒ ඇතුලේ ජීවත් වීමක් හඟවන්න ඒ තුල ජීවත් වීමක් හඟවන්න එයින් කියන අර්ථයක් ගන්න ඒකට ආමන්ත්‍රණය කරන්නේ මේ විදිහට ඔන්න විභක්තිය අල්ලගෙන මේක සකස් කරගන්නවා. ඉතින් මේ මේ ඔක්කොම ASCII දැන් මේ නිබ්බාන කියන වචනේ අන්තිමට ආවට පස්සේ තමයි ඔන්න පැටලලා තියෙන්නේ. මොකද දැන් මේ ඉස්සරහට ඇවිල්ලා තියෙන මුලින් තියෙන 23ම ඉතින් පොඩ්ඩක් ඉතින් අපිට හොඳ හිතලා බලන්න පුළුවන් සාධාරණයි කියන්න පුළුවන් හරි කියලා කියන්න පුළුවන්. නමුත් අන්තිමට දාලා දෙන නිබ්බාන කියන වචනය සාමාන්‍යයෙන් ඉතින් අපි බොහොම ගරු කරන වචනයක්. ඒ නිසා මේ කොයිම වෙලාවකවත් මේ නිබ්බාන හා සම්බන්ධයෙන් වැරදි මතයක් ඇති වෙయ్య මේක මේ සම්බන්ධයෙන් මඤ්ඤණා කිරීමක් සිද්ධ වෙయ్య අපි හිතා ගැනීම සිද්ධ වෙయ్య කියලා අපි සාමාන්‍යයෙන් හිතන්නේ නැහැ. ඒ වෙනකොට මෙන්න මේ නිබ්බාන කියන එකට අපි ලොකෝ අතිශයවත් වටිනාකමක් දීලා ඒක සම්බන්ධයෙන් අපේ ලොකු චිත්‍රයක් හිතේ තියෙනවා. ඉතින් ඒ හින්දා අපේ හිතේ ඇඳිච්ච චිත්‍රයක් තියෙනවා නිවන මෙන්න මෙහෙම එකක්. කියලා අන්න නිවනට අපි නාමක් ආරෝපණය කරලා ගන්න. නිවනටත් නාම පදයක් තමයි දීලා තියෙන්නේ. නිවන කියව නාම පදයක් ඔන්න කරගෙන. හැබැයි බුදුහාඳුරෝ පෙන්වන නිවන අනේමත් මේ මට නම් තේරෙන්නේ නාම පදයකට එකලින් දැන් බුදුහාඳුරෝ උදාහරණයක් වශයෙන් ඔය අග්ගිවච්ඡගත සූත්‍රයේදී එහෙම කියන්නේ නිබ්බතෝති සංකම් ගච්ඡති. නියුනේය කියන සංඛ්‍යාවට වැටෙනවා. දැන් ගින්නක් පත්තු වෙවි තිබුණා. ඒ දෙන උදාහරණේ තියෙන්නේ ගින්නක් පත්තු වෙවි තිබුණා. ඒ ගින්න නිවිලා ගියා. එතකොට මේ ඒ නිවිලා ගියාට පස්සේ ඒ නිවීම ඇවිල්ලා නාම පදයක්ද? ඒ කොහෙද තියෙන දෙයක්ද? ඒ තියෙන තැනකටද මේ ගින්න නිවිලා ගියේ? කොහොම ඉතින් හිතන්න ගත්තොත් සම්පූර්ණයෙන් පැටලෙලා තමයි වෙන්නේ. හරි පත්තු වෙවි තිබුණා දැන් නෙවුණා. පින්නපත් වෙයි තිබුණා. ඒක දැන් නෙවෙයි නැච්චරයි. ඊට වඩා කතා කරන්න දෙයක් නැහැ. ඔබඳු ස්වභාවයක් තමයි අන්න බුදුහාඳුරු පෙන්නන්නේ. දැන් මෙතෙක් මේ කෙලෙස් හරහා ආශ්‍රව ධර්මයන් හරහා ඒ ඒ හේතුන් හරහා මෙන්න මේ සිත් ධාරාවක් දියත් වුණා. ඊළඟට ඒ බඳු සිත් ධාරාව අන්න ඒ දැවිල්ලෙන් අයින් වෙලා, දැවීමෙන් අයින් වෙලා අන්න නිවීමටපත් වුණා. එච්චරයි. ඉතින් අන්නේ වගේ ස්වභාවයක් එක අතින් එනවා අපිට හිතා ගන්න තියෙන්නේ. ඉතින් එතකොට අපි මේවට ඕන්ට වඩා සම්පූර්ණයෙන්ම අර භාෂාවම පටලව ගන්න ගියාම මේකේ තියෙන විභක්තියම හරහා යන්න ගියාම එහෙම නැත්නම් මේකේ තියෙන ව්‍යාකරණය හරහාම යන්න ගියාම ඒකෙන් ඔක්කොම ටික විස්තර කරන්න ගියාම ඉතින් සම්පූර්ණයෙන්ම පැටලෙනවා. ඉතින් අපි ඒක අතින් තේරුම් ගන්න තියෙන්නේ මේ භාෂාවේ කියන එකේ කියන එකේ යම් සීමාවක් තියෙනවා. භාෂාවට අනුරූපව අපි මේකත් අර්ථ දක්වන්න ගියොත් පටලව ගන්නවා. ඒක තමයි මේ කටුකුරු සනස දැම්මතු කරන්නේ. ඒ නිසා අටුවාචාර්යින් වහන්සේ එක්තරා අන්දමකින් අර ඒ භාෂාවට ප්‍රමුඛත්වයක් දීලා ඉතින් මේ කතා කරලා තියෙන මේ 24 තියෙන නිවන අපේ නිවන නෙමෙයි ඒක අනුන්ගේ නිවනක් මේ වෙන පරිබ්‍රාජකයෝ කතා කරන නිවනක් කියලා ඒක සම්බන්ධයෙන් මඤ්ඤණා කරන්න එපා කියලා මේ පොඩ්ඩක් නිකන් අර සුදුහුණු ගෑමක් කරලා තියෙනවා. මොකද කටුකුරුන් සාමාන්‍යයෙන් බොහොම බිය නැතුව ප්‍රකාශ කරනවා මේ කියන්නේ අපේ නිවනම තමයි. අපේ නිවන ගැනවත් පඤ්ඤණා කරන්න එපා කියලා අන්න અભීතව කියනවා. ඉතින් ඒ නිසා ඒක තව පැහැදිලි කරන්න ඔය මේ මට මතකයි ගිය ගිය පාරදී මේ කටුසානස ඉදිරිපත් කළා. ඒ කියන්නේ දැන් සේක පුජ්‍යලයාට නිවි මහා සම්බන්ධයෙන් සෑහෙන අවබෝධයක් තියෙනවා. මොකද එයා නිවන ප්‍රත්‍යක්ෂ කරපු මට්ටමක ඉන්නේ. ඉතින් ඒබඳු නිවන ප්‍රත්‍යක්ෂ කරලා හැබැයි තාමත් සම්පූර්ණයෙන් නිවිලා නැහැ. සම්පූර්ණයෙන් රාග ද්වේෂ මෝහ දුරු කරගෙන නැහැ. හැබැයි යම් තාම දුරකට එයා නිවිලා තියෙනවා. හැබැයි තාමත් කෙලස් තියෙන නිසා එයා තව තව නිවීම සඳහා උත්සාහන්ත වෙනවා. තව තව මේ භාෂාවේ තියෙන පැටලෙලි වලින් ඈත් වෙලා ඉන්න. ඒ පැටලෙල්ලෙන් නිදහස් වෙන්න යා උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට අන්න යා Tamanටම කියා ගන්නවලු නිවන අභිනන්දනය කරන්න එපා කියලා. ඉතින් එතකොට දැන් එයා දැන් කටුකුරුසාන එතන මතක් කරන න්‍යාය තමයි. ඒතර මේ සීක පුජ්‍යලයකට නිවන පැටලෙන්න බැහැනේ. එයාට මේ අනුන්ගේ නිවනක් ගැන අභිනන්දනයක් වෙන්න අවශ්‍ය නැහැ. හරි පරිබ්‍රාජකයින්ගේ නිවනක් නෙමෙයි නේනම් එයාට තියෙන්නේ. එයාට තියෙන්නේ මේ අපේම නිවන ගැන තමයි. අපේම නිවන ගැනත් අභිනන්දනයක් ඇති කරගන්න, ඒ කියන්නේ හිතේ ඌමනට වඩා අමුතු සතුටක් ඇති කරගන්න. එහෙම නැත්නම් ඒක ගැන මොනවා මොනවා හරි හිත හිතා ඉන්න, මඤ්ඤණා කරන්න, ඒ සම්බන්ධයෙන් කතන්දර ගොතන්න, සංකල්ප ඇති කරගන්න එපා කියලා එයාට එයා නැවත නැවත අවවාද කරගන්නවා. ඉතින් එහෙනම් මේ අපේම නිවන තමයි. එයාම සාක්ෂාත් කරපු එක ගැන උනත් කතන්දර ගන්න යන්නේ ප්‍රපංච වලට යන්නේ ඒක අල්ලගන්න යන්නේ ඒක තණ්හාවෙන් අල්ලගන්න යන්නේ මම දැන් නිවන් දැක්කා කියලා මාන්නේ මාන්නේ ඇති කරගන්න යන්නේ මොකද එතනින් අහුවීමක් වෙන්නේ කොයි හරි වෙලාවදී අපි හිතනවා නම් ඔන්න මම සෝවාන් වෙලා ඉතින් අපි හිතන මම එක හදාගත්තා සෝවාන් කියලා ඔන්න දෙයක් හදාගත්තා ඒක දෙයට මම ඔන්න සම්බන්ධයක් ගොඩනගාගත්තා මට දැන් සෝවාන්කම අයිති ඒතරම තියෙන තනිකර මඤ්ඤණාවක් තියෙනවා ඊළඟ තව කෙනෙක් හිතනවා ඔන්න මම සෝවාන් වෙලා නැහැ නේ කියලා ඔන්න දුක් වෙනවා එතකොට දැන් මෙතන මමත් ඉන්නවා සෝවානුත් ඉන්නවා සෝවානුයි මායි අතර ලොකු තාම ගැප් එකක් තියෙනවා ලොකු මේ දුරස්ත භාවයක් තියෙනද මට තාම එතෙන්ට හන්න හම්බෙලා නැහැ කියලා ඉතින් අපි ඔන්න දුක් මේ දුකටපත් වෙනවා මේ ඔක්කොම එකතකින් බලන සක්කාය දිට්ඨිය මුල් කරගෙන එන හිතට එන මේ ස්වභාවය මොකද එතන පුජ්‍යල ආරෝපණයක් තියෙනවා මමත්වය තියෙනවා සක්කාය දිට්ඨිය තියෙනවා ඒකෙන් තමයි එතකොට මේ භාෂාව මුල් කරගෙන ඔන්න මම සෝවාන්නේ මම සෝවාන් නැහැ මම රහත්ය මම රහත් නැහැ එකකින් මේ ඔක්කොම ටික හදාගන්න. ඉතින් අපිට පුළුවන් නම් ඕක විනිවිද දකින්න. මම සෝවාන්‍ය කියලා හිතනකොට ආ මේ සිතුවිල්ලක් මේ ඇවිල්ලා ඔන්න මේ දෘෂ්ටිය මුල් කරගෙන ආපු සිතුවිල්ලක් කියලා විනිවිද දකින්න පුළුවන් නම් අන්න එතනින් බේරෙන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම නැත්නම් අපි තුමා අනේ මම සෝවාන් වෙලා නැහැ නේ කියලා හිතනකොට අපිට පුළුවන් නම් මේකත් මේ සිතුවිල්ලක්. මේකේ මාන්නයක් මුල් කරගෙන නැත්නම් මමත්වයක් මුල් කරගෙන ආපු සිතුවිල්ලක්. කියලා අපිට අන්න ඒක විනිවිද දකින්න පුළුවන් නම් අන්න ලොකු ගැඹුරකට යන්න. අනිකර මේ ආපෝ භාෂාව හරහා ආපෝ ඒ සංකල්පයට අහු නොවි අපි මේක සෑහෙන විනිවිදක් විනිවිද දැකීමක් ගැඹුරකට යamak තමයි සිද්ධ වෙන්නේ. ඒකම තමයි උදාහරණයක් වශයෙන් අපිට මොන සතිපට්ඨාන සූත්‍රයේදී අපි කෙනෙක් ගැන ඔන්න රාගයක් ඇති වෙලා. ඉතින් දැන් ඒ අපි සාමාන්‍යයෙන් පෘථග්ජන භූමියේ කරන්නේ මොකද්ද? කෙනෙක් ගැන රාගයක් ඇති වෙනවා ගමන් ඔන්න හිතනවා මම අම්මෝ හරිම ලස්සනයි මම කොහොමද යාව අල්ලගන්නේ මම කොහොමද යාව යාළු කරගන්නේ මොකක් මොකක් හරි දැන් ඔන්න ඒ රාගයට දැන් අහු වෙලා. නමුත් ඊට සම්පූර්ණ වෙනස් ප්‍රතිපදාවක් සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනාවේදී කියන්නේ සරාගං චිත්තං සරාගං චිත්තං දෙපජානාති. දැන් මේ කෙනෙක් කුජලේ මොකෙක්වත් නැහැ. මෙන්න රාග හිතක් පහළ. ඉතින් ඔන්න ඔය தත්ත්වය තමයි. ඔන්න ඔය මට්ටම තමයි අපි එනම් මෙතෙන්ට ගන්න තියෙන්නේ. ඒ නිසා මේ භාෂාවට අහු නොවෙන්න සෑහෙන්න එහෙනම් අපේ උත්සාහයක් දාන්න වෙනවා. ඒ කියන්නේ මොකද අපි මේකෙමයි ගිල්ලා ඉන්නේ. අපි ඕනෝන්හා කතා කරන්නේ මේ භාෂාව හරහා ඒකෙම අහු වෙලා ඉන්නේ ඒකෙම ගිල්ලා ඉන්නේ හරියන්නේ වතුර ඉන්න මාළුවෙක් වගේ. ඉතින් මේකට ඥාතනාවට අහු වෙන්න පුළුවන්. ඉතින් මේ අහු වෙන අහු වෙන්නෙන් මිදෙන්න තමයි එහෙනම් අපි උත්සාහත් වෙන්න වෙන්නේ. ඒකම තමයි ඉතින් සේක පුජ්‍යලය කරන්න බලුවා. ඒ කියන්නේ සේක පුජ්‍යලයටවත් බැහැ තාම 100 100ක් මේකෙන් නිදහස් වෙන. අන්න ඒ රහතන් වහන්සේ විතරයි යන්න මේකෙන් මිදලා කටයුතු කරන්නේ. උන්වහන්සේත් හැබැයි ඒකෙන් ඒ කියන්නේ භාෂාව පරිහරණය කරනවා හැබැයි දැනගෙන ඒකට බැහැ ගන්න නැතුව, ඒක පරාමර්ශණය කරන්න නැතුව. ඒක නිකන් අර මේ බබාගේ භාෂාවක් කියලා තේරුම් අරගෙන. ඉතින් ඉතින් මේ ගැන ඉතින් කඩකුරු සාහනේ මතු කරන මේ මතු කිරීම ඇත්තටම පුදුමාකාර ගැඹුරක් තියෙනවා. ඉතින් අර තව කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්න සතිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙන මතු කිරීම. මේ කටුකුරු සාහනාසේ තව තව බුදුහාමුදුරුවෝ පෙන්වපු තැන් ආශ්‍රයෙන් තව මේ විදිහට ඉදිරිපත් කරනකොට ඒකට පුදුමාකාර ධර්ම රසයක් මතුවෙනවා. ඒ වගේම මේ කටුකුරුන් සාන්නාසේ ගාව තිබිච්ච මේ හැකියාව, මේ කුසලතාවයත් හැයෙන්න මත වෙනවා. හොඳයි. අපි තව ටිකක් ඉස්සරහට යමු. අපි අර කලින් අවස්ථාවකදී පොට්ටපාද සූත්‍රයේ ඊටමත් වැදගත් කොටස් කිහිපයක් සාකච්ඡා කළා. ඒනොත් පෙනුණා බුදු වහන්සේගේ භාෂාව පිළිබඳව මේ කාලයේ පවා කෙනෙකුට පුදුම විය හැකි අන්දමේ පුදුම දර්ශනයක් ඉදිරිපත් කළා තියෙන බව. මේ මූලපරයය සූත්‍රයේ තියෙන්නේත් ඒ විදිහම කාරණයක්. එතකොට භාෂාවක නාමපද ක්‍රියාපද ආදිය ගැන කල්පනා කරලා බලනකොට ලෝකයා සිතන ආකාරයයි මේ. අර බබාගේ සිතුවිලි වගේ නාමපදයක් අවශ්‍යමයි. ඒක නිසා අර දේවෝ වස්සති කියලා කියනවා. නාමපදයක තියෙන ක්‍රියාර්ථය වසන් කරනවා. එහෙම නැත්නම් අමතක කරනවා. ඉතින් අර කීදේ නැවත කීමක් වගේ ගඟ ගලනවා, වැස්ස වහිනවා. එහෙම නැත්නම් දේවෝ වස්සති. ඒකට ගූಢත්වයක් ආරෝපණය කරනවා. ප්‍රාණත්වයක් ආරෝපණය කරනවා. ආධිකල්පික මිනිස්සෙයින් හැම දෙයකටම පණ තියෙනවා කියලා හිතුවා. යම්කිසි ක්‍රියාවලියක් කරනවා නම් මෙතන පණ තියෙනවා. ඔන්න ඔය විදිහට ඒ ප්‍රකල්පන මාධ්‍යයමයි මෙතන තියෙන්නේ. නාමපදයයි ක්‍රියාපදයයි අතරේ. ඊළඟට නාමපදයට නාම විශේෂණ තියෙනවා. ක්‍රියාපදයට ක්‍රියා විශේෂණ තියෙනවා. අතරතුර නිපාත පද දාගන්නවා. ওই විදිහට ව්‍යාකරණයක් හදා ගන්නවා. ව්‍යාකරණයේ හැටියටම ලෝකයේ තියෙනවා කියලා හිතුවොත් අන්න වැරදීම එතනයි. එතකොට මේ නිබ්බාන කියන ප්‍රඥාප්තිය පිළිබඳවත් මහා තර්ක රාශියක් අටුවාචාරින් වහන්සේලා දක්වන්නේ. ඔන්න ඔය කාරණේ ගැන සෑහෙන අවබෝධයක් නැතිකම නිසායි. ඒක නිසාම තමයි මේ මූලපරියාය සූත්‍රය කොන් වෙලා තියෙන්නේ. මූලපරියාය සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මුලටම තිබුණට මොකද කොන් වෙලයි තියෙන්නේ. එතකොට ওই විදිහට කල්පනා කරලා බලනකොට විශේෂයෙන්ම මේ සංකල්ප ගැන මේ භාෂාවේ ඇති නාමපද ක්‍රියාපද ආදී එක්තරා නිත්‍ය සංඥාවක් තියෙනවා. නාමපදයක් හදාගත්තම ඒකට නිත්‍ය සංඥාවක් ආරෝපණය කරනවා. ගඟ ගලයි කිව්වම ගඟේ අර ගැලීම් ස්වභාවය අමතක වෙනවා. ඉබේටම මේ නිත්‍ය සංඥාව ගැන අපි කල්නුත් අවස්ථාවක ගැලීම් ස්වභාවය අමතක වෙනවා ඉබේටම. මේ නිත්‍ය සංඥාව ගැන අපි කල්නුත් අවස්ථාවක සඳහන් කළා. ඇත්ත වශයෙන් සංඥාවම නිත්‍යයි. සංඥාව කියලා කියන්නේ නිමිති ගැනීමයි. නිමිත්තක් ගන්න පුළුවන් වෙන්නේ එතන නිත්‍ය බවක් ඇතේ කියලා හිතා ගැනීමෙන්මයි. එතකොට ඒ සංඥාව ගන්නේ හඳුන් හඳුනා ගැනීමට පමණක් නොවේ. හඳුන්වා දීමට. හඳුනා ගැනීමත් හඳුන්වා දීමත් අතර ඊටාම සමීප සම්බන්ධතාවක් තිබෙන බව බුදුපියාණන් වහන්සේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ එක්තරා වටිනා පාඩයකිනුත් සඳහන් කරලා තියෙනවා. වෝහාර වේපග්ගා පක්කාහං භික්කවේ සංඥාං වදාමි යතා යතානං සංජානාති තථා තථා වෝහරති එවං සංඤී අහෝ සින්ති මහණෙනි මම විවහාරය සංඥාවේ විපාකයේයි කියමි. මක්නිසාද යතා යතානං සංජානාති. යම් යම් ආකාරයකින් හඳුනා ගනීද ඒ ඒ ආකාරයෙන් විවහාර කරනවා. මෙබඳු සංඥාවක් ඇතිය සිටියේමයි ආදී වශයෙන්. දැන් මෙතන මේ විපාක කියලා යොදලා තියෙන වචනය අර කර්ම විපාකය කියන ඒ වචනේ අනුව කෙනෙක් හිතන්න පුළුවනි. නමුත් විපාක කියන වචනේ සාමාන්‍ය අර්ථය පැසීම, මේරුව අවස්ථාව. එතකොට තමා හඳුනා ගැනීම සඳහා ගන්නා ඒ සංඥාවේ තමාගේ ප්‍රයෝජනයේ සඳහා ගන්නා සංඥාවේ විපාකය මේරු අවස්ථාව තමයි ව්‍යවහාරය. අන්න එතනින් පේනවා එතකොට සංඥාව සහ සංඛාව අතර ඇති සම්බන්ධතාවය. ඒක නිසාම තමයි අපි කලිනුත් අවස්ථාවක සඳහන් කළ කලහ විවාද සූත්‍රයේ සංඥා නිදානාහි පపంచ සංකා කියලා කිව්වේ. ප්‍රපංචයෙන් නැති කරගන්නා හැඳින්වීම සංඥාවන්. ඒ සංඛාවන්. ඒ ප්‍රඥප්ති හැම එකක්ම සංඥාව නිදාන කොට තියෙනවා කියන එක දැන් තේරුම් ගන්න පුළුවනි. මක්නිසාද සංඥාවේ පැසුණු මේරුණු අවස්ථාව තමයි අර ව්‍යවහාරය. ওই විදිහට කල්පනා කරලා බලනකොට අපිට පේනවා භාෂාව පිළිබඳ දර්ශනයේ ඊ타ත්ම වැදගත් මේ ධර්මයේ තේරුම් ගැනීමට. ඒකයි මේ මූලපරියාය සූත්‍රාදියෙන් මතු කරගත යුත්තේ. එතකොට මෙන්න මේ සංඛා සමඤ්ඤා පඤ්ඤත්ති ආදී වශයෙන් ඇතුළු ලෝක විහාර වලට සාමාන්‍යයෙන් සත්වය යටත් වෙන්නේ මේ තුල නিত্য සංඥාව තැන්පත් වෙලා තිබෙන නිසා මේකෙන් මිදීම ඉතාමත් අමාරුයි. අර කිරි දී කිරි වෙඬුරු කියලා මේ වචන ටික හදාගත්තට පස්සේ ඒවා අතර ඇති සම්බන්ධතාව මහා ගැටලුවක්. මහා දාර්ශනිකයින්ට පවා තේරුම් ගන්නට බැරි විදිහේ ගැටලුවක් බවට පත් වෙනවා. මෙතන තායි මතක් කරන්න තවත් සෑහෙන ගැඹුරු කාරණා කීපයක්. දැන් අපේ හිතේ කතන්දර ගෙතන ආකාරය සම්බන්ධයෙන් බුදුහාඳුරෝ දැකලා දැකලා ඒ කියන්නේ මුලටම ගිහිල්ලා ගිහිල්ලා යෝනිසෝමනසිකාරයෙන් මුලටම ගිහිල්ලා මතක් කරනවා සංඥා නිදානාහි ප්‍රපංච සංඛා කියලා. ඒ කියන්නේ මේ හිතේ හටගන්නා ප්‍රපංචයන්ට හිතේ හටගන්නා කතන්දරවලට කතන්දර ගෙතීම් වලට මුල තියෙන්නේ පුංචි සංඥා. එහෙනම් අපිට පුළුවන් නම් හිතේ අපේ කතන්දරයක් ගෙතනකොට අපි ඒ කතන්දරයට වහල් වෙන්නේ නැතුව අපිට පුළුවන් නම් පොඩ්ඩක් ඒ කතන්දරේ ඇති උනේ කොහොමද කියලා බලන්න. කතන්දරය ආයි මුලට එන්න. කතන්දරය ඔන්න මේ විදිහට දැන් මේ මට්ටමේ දැන් තියෙනවා ඉතිහාසය ඔන්න මේ මට්ටමට එන්න කලින් පොඩ්ඩක් කලින් මොනවද මට හිතුනේ ඊට පොඩ්ඩක් කලින් මොනවද හිතුනේ ඊට පොඩ්ඩක් කලින් මොනවද මට හිතුනේ කියලා අද පොඩ පොඩ පොඩ පොඩ එහෙම එහෙම මුලට මුලට යන්න පුළුවන් නම් අන්න කෙනෙකුට මේ සංඥාව අල්ල ගන්න පුළුවන්. මේක ලේසි නැහැ මොකද ඒ කියන්නේ අපි හිතේ කතන්දරයක් යනකොට ඒක හරිම විචිත්‍රයි. ඉතින් අපි ඒකට තව උදව් කර කර ඒක ඒකම මත් වෙලා ඉන්නවා මිසක් ඒකටම වහලෙක් වෙනවා මිසක් ඒ නිසා ලේසි නැහැ. ඉතින් ඒ මුල අල්ලගන්න. ඉතින් ඒ මුල ඉඳන් මේක වැඩෙන ආකාරය බොහොම ලස්සනට මදුපිණ්ඩික සූත්‍රය විස්තර කරනවා. දැන් චක්කුංච පටිච්ච රූපේච චක්කු විඥානං කියලා ඔන්න පටන් ගන්නවා. ඊටාම සූක්ෂම තැනින්ම පටන් ගන්නවා. ඇහැට රූපයක් මුලිච්චි වුණාම නැත්නම් ඇහැට රූපයක් නිසා ඔන්න චක්කු විඥාන හටගන්නවා. ඒ කියන්නේ මේ දැනීමක් හටගන්නවා. රූපය හා සම්බන්ධ දැනීමක් හටගන්නවා. තින්නම් සංගති පස්සෝ කියලා කියනවා. ඊට මේ තුනම එකට යන ගතියක් තියෙනවා. දැන් ඇහැයි රූපයයි නිසයි මේ චක්ක විඥානේ හටගත්තේ. අපිට ඒ නිසා කියන කෑල්ල අමතක වෙලා මේ තුනම ඔන්න එකට සිද්ධ වෙනවා. බොහොම වේගෙන් සිද්ධ වෙනවා. ඒ ඔය ඔක්කොම ටිකට සිද්ධ වෙනවා නම් ස්පර්ශයක් කියලා කියනවා. එතකොට තින්නම් සංගති පස්සෝ. යම් ඊළඟට පස්සපච්චය වේදනා. දැන් උඩට මේ ස්පර්ශය හරහා ඔන්න යම් වේදනාවක් පහළ වෙනවා. මේක අත්ම සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂා වේදනාවක් පහළ වෙනවා. යම් වේදේ තං සංජානාති කියලා කියනවා. දැන් මේ යම් වේදනාවක් තියෙනවා නම් ඒක ඔන්න හඳුනා ගන්නවා. ඒක හඳුනගෙන ඒ ඒ සංඥාරණයෙන් පස්සේ තන් විතක්කේද කියලා කියනවා. යම් සංඥානාදී තන් විතක්කේද කියලා කියනවා. දැන් ඒක ගැන ඔන්න හිතේ සිතුවිල්ල පහළ වෙනවා. ආ මේක නම් හරිම හොඳයි. මේක නම් හරිම සැපයි. අම්බෝ මාළ දුකක් තියෙන කියලා අර ඔන්න පොඩි විතර්කයක් දැන් පහළ වෙනවා. දැන් මේ වේදනාවක් ආවා වේදනාව හඳුනගත්තා. සැප හෝ දුක මොකක් හෝ කියලා සිහිය ගැන ඔන්න පොඩි හිතේ විතර්කයක්. පොඩි සිතුවිල්ලක් පහළ වෙනවා. ඉතින් ඒක එතනින් නතර වෙන්නේ නැහැ. යම් විතක්කේදී තම්ප පංචේති කියලා කියනවා. දැන් මේ විතර්ක ධාරාව එතනින් නතර කරගත්තේ නැති වුණාම ඒක දිගට දිගට දිගට වැඩෙනවා. ඉතින් ඒ ගැන අපි කතන්දරයක් ගොතනවා. දන්නේ නැති ඉතින් මේ කොහමද ආවේ? මේක ආරයද කිව්වේ? මේක ආරණ්‍යද කිව්වේ? ආරයද කරේ? මේකට බෙහෙත් ගන්නේ කොහෙන්ද? සිංහල බෙහෙත් කරනවාද? ඉංග්‍රීසි බෙහෙත් කරනවාද? නාන ප්‍රකාර ස්පිරි. ඉතින් මේ විදිහට අපි සෑහෙන විදිහට මේ හටගත්ත මේ දැනීම නැත්නම් ඇහෙන් දැන් මෙතන විස්තර කරේ ඇහෙන් රූපයක් දැකීම සම්බන්ධයෙන්. ඉතින් ඒකම කණෙන් ශබ්දයක් ඇහිලත් අපි කතන්දර ගතනවා. ඊළඟ නාසයෙන් ගඳක් සුවඳ වුණාම කතන්දරයක් කියනවා. ඊළඟට අපි දිවෙන් රසක් බලනකොට කතන්දරයක් කියනවා. කයෙන් ස්පර්ශයක් ලැබුණාම කතන්දරයක් කියනවා. ඊළඟට අපි හිතමු නිදහස්ව තිබිච්ච හිතකට ඔන්න සිතවිල්ලක් පහළ වුණා. පුංචි සංඥාවක් ආවා. ඒකටත් කතන්දරයක් කියනවා. ඉතින් අපි ඔක්කොම කතන්දරයේ තමයි ඉන්නේ. කතන්දර ගොතනවා, කතන්දර කියනවා. ඉතින් ඔක්කොම නවකතාකාරයෝ තමයි. දැන් මේ නවකතාව තමයි අපි පොඩ පොඩ කෙටි කතා කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ මුලදී නවකතාකේදී හිටියා. මොන දැන් දහමක් අනුගමනය කරන්න පටන් ගත්තාට පස්සේ විපස්සනාව පඩන්න පටන් ගත්තාට පස්සේ පුළුවන් නම් මේ නවකතාව වලින් අයින් වෙලා අඩු තරමින් කෙටි කතාවට එන්න වෙනවා. නැත්තම් මේක වැඩෙන්නේ නැහැ. ඉතින් කෙටි කතාවට ආවත් ඉතින් ඒත් ප්‍රමාණවත් නැහැ. කෙටි කතාවත් ඉතින් ටිකක් දිගයිනේ ඉතින් බලහා. ඉතින් Tamanටම තේරෙනවා දැන්. මනස වැඩිගෙන යනකොට හිත ටික ටික හිතේ නුවණක් වැඩෙන්න පටන් ගත්තා පස්සේ මේ කෙටි කතාවක් මහ වදයක් කියන අන්න තේරෙන්න ගන්නවා. මේ කතා කරන මනසක් නේ. හැමතිස්සම කියවන මනසක් තියෙනවා. ඇතුලේ කතාව තොර තෝංචයක් නැතුව. හැමතිස්සම දොඩමළු වෙනවා. කොහොමද මේ දොඩමළු බවෙන් හිත මුදවගන්නේ? කොහොමද මේ කියවන ගතියෙන් හිත අයින් කරගන්නේ? මහා වදයක් නෙමෙයි කෙනෙක් එකක් කියනවා තව කෙනෙක් තව එකක් කියනවා ඇතුලේ මහා ගාලගොට්ටි දෙන්න තරගෙ දෙන්න අතර යුද්ධය කොහොමද මේ යුද්ධය අතර කරන්නේ දෙන්න පොඩ්ඩක් සමාදානෙන් ඉන්නේ කොයි වෙලාවද නිශ්ශබ්ද වෙන කොයි වෙලාවද අන්න පුළුවන් තරම් අපිට මොන සක්මන් භාවනාව වේදෙනවා සක්මනේ පුළුවන් තරම් මේ කතාවට හිත දාන්න නැතුව ඒ ආරමුණ වලට හිත දාන්න නැතුව මේ පාදේ ස්පර්ශයට දාන්න උත්සාහත් වෙනවා ඒකට මූලිකත්වයක් දෙනවා ඒකට පුළුවන් තරම් අවධානය යොමු කරනවා ඒකට අවධානය යොමු කරන්න යොමු කරන්න අර හිතට අපි යම්කසේ අවධානයක් දුන්නා නම් හිතේ එන ප්‍රපංචයට අපි අනුග්‍රහයක් කළා නම් ඒකට පොඩි සපෝට් එකක් දුන්නා නම් ඒක අන්න අපිට අමතක වෙනවා. නැත්නම් ඒකට දෙන ඒ අනුග්‍රහය අඩු වෙන්න ගන්නවා. ඒක දුර්වල වෙන්න ගන්නවා. ඒ වෙනුවට අපේ අවධානය ඔන්න මේ පාදයේ ස්පර්ශයට වැඩි වැඩියෙන් යොමු වෙනවා. ආයි ඊළඟ පාදයේ ස්පර්ශයට ආයි ආයි යොමු වෙනවා. ඒකත් අමතරව අපිට දැන් මේ හිත කොහෙටද හරවන්න හිත කොහෙටද යොමු කරන්න ඕන? නැත්නම් හිත මේ නාභිගත කරන්න ඕනේ කොතෙන්ද කියලා අන්න එකතකින් අපිට ලොකු අභ්‍යාසයක් ලැබෙනවා. ඔන්න වම් පාදයේ පොළවේ වදිනකොට එතෙන්ට නාභිගත කරනවා. දකුණු පාදයේ පොළවේ වදිනකොට එතෙන්ට නාභිගත කරනවා. ආයි වම් පාදයේ වදිනකොට එතෙන්ට නාභිගත කරනවා. ඉතින් මෙතන තියෙන මේ කරන අභ්‍යාසය හරහා පොඩ පොඩ හිත අපේ පාලනය යටතට එනවා. මෙතෙක් වෙලා හිත කැමති කැමති දේවල් අරමුණු කර කර අපිවත් තරම් දියුවා. දැන් මොන සක්මනේ යදනකොට ඒ වෙනුවට වෙන්නේ මොකද්ද? දැන් මේ බුදුහාඳුරෝ කියව පාරේ යන්න පටන් ගත්තට පස්සේ මේ ඉස්සරහින් තියාගත්ත අරමුණට ඕන ඕන විදිහට දැන් අපි නංවනවා හිත. එතෙන් තමයි අපිට ඕන දැන දැන් හිත යොමු කරන්නේ. අන්න කාලයක් මේක කරන්න කරන්න දැන් අන්න හිත තියෙන්නේ අපේ පාලනේ යටතේ. දැන් ඔන්න හිත කී කර වෙලා. අපි කියන දේ අහනවා. මං කිව්වොත් ඔන්න වම් පාදයට ඵලයන් කියනවා දැන් හිත එතන ඉන්නේ. ඊළඟට දකුණු පාදයට යන්න කියලා ගාවන්න එතන ඉන්නේ. ආයතන වම් පාදයට යන්න කියලා ගාවන්න එතන ඉන්නේ. එතකොට අන්න මේ කොනේ ඉඳන් එහා කරනට යනකම් මං කියන දේ අහලා හිත මං කියන තැන ඉන්නවා. මම තෝරගත් අරමුණු කීපයක් තියෙනවා. ඒ අරමුණු කීපේ හිත ඉන්නවා. ඔන්න දැන් පොඩ්ඩක් පොඩ්ඩක් හිත මං කියන දේ අහන ගතියක්, කීකරු වෙච්ච ගතියක්, මගේ පාලනය යටතට පැමිණි ගතියක් තියෙනවා. ඉතින් ඕක තමයි ටික ටික සරහට අරන් යන්න වෙන්නේ. හිතන්න අපි යම් වෙලාවක සීල 100ක් මෙතන සාර්ථක වුණා නම් අන්න හිත කතා කරන්නේ නැහැ. බොහෝම නිහඬ මනසකින් සංසුන් වෙච්ච මනසකින් ඔන්න අරමුණ තුල සීල 100ක් එනවා. එතකොට වෙන වෙන දේවල් එච්චර දැනෙන්නේ නැහැ. බොහෝම සංසුම් බොහෝම නිශ්ශබ්දයි ඇතුලේ කතාව සමනය වෙලා ආතතිය දුරු වෙලා මේ ඊටාම උපේක්ෂා සහගත අරමුණක හිත එකම වෙලා සමාධිමත් වෙනවා. යෝග තව හොඳට මේක සෝයකුත් එක දැනන්න පුළුවන් ඉඳගෙන කරන භාවනාවයි. ඉඳගෙන කරන භාවනාවේදී අපි හිතමු අපි ආනාපාන සතියක් වඩනවා. ඒ ආස්වාසය ඔන්න හිත දියන්න උත්සාහ කරනවා. ඉතින් ආයෙත් දුවන, ආයෙ ගණන තියෙන. ආයෙත් දුවන, ආයෙ ගණන තියෙන. මේ විදිහට යුද්ධ කළා. කවදා හරි අපි හිතමු ඔන්න හිත විසින්ම දැන් ආනාපානෙ ඉන්නවා. දැන් ආයේ එහෙට මෙහෙට අපි දඟලන දෙයක් නැහැ. අපි අදලා යන දෙයක් නැහැ. දැන් මේ ආස්වාද ප්‍රසආස අරමුණේම හිත ඉන්නවා. එහෙම ඉන්නවා නම් අන්න දැන් ආයේ වැඩි වැඩි දෙයක් අපිට නැහැ කරන්න. වැඩි වීරයක් අවශ්‍ය නැහැ. ඒ වෙනුවට දැන් හිතට පොඩ්ඩක් මේ ඉන්න දෙන්නයි තියෙන්නේ. දැන් අපි මෙතෙක් වෙලා හිතට ආපු සිතුවිලිත් එක්ක බැට ගෑවා. ඒවෙන් යන්තම් අයින් කළා තමයි මේ අරමුණේ තිබ්බේ. දැන් හැබැයි ඒ අරමුණු බොද වෙලා ගිහිලා ඒ අරමුණු අයින් වෙලා ගිහිලා. අපි දැන් තේරුම් අරගෙන මේ අපේ හිතට එන සිතුවිලි වලට මම වග කියන්න අවශ්‍ය නැහැ. ඒන සිතුවිලි ඔස්සේ මම දුවන්න අවශ්‍ය නැහැ. මම නිකන් ඒකට බැල මෙහෙවර කරන්න අවශ්‍ය නැහැ. මම වහල් වෙන්න අවශ්‍ය නැහැ. ඒකට යන්නද දැහැකි. ඒකට යන්න දුන්නේ නැහැ කියලා මට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා අන්න යෝගාචරයාගේ එක්තරා අන්දමක මොහුකුරා යමක් සිද්ධ වෙනවා. යම් පරිණත වීමක් සිද්ධ වෙනවා. ඒක සිද්ධ වුණා නම් ඔන්න එයාට දැන් එයා කැමති අරමුණේ ඉන්න පුළුවන්. හිත තියන්න පුළුවන් ඔන්න ආස්වාසේ. හිත තියන්න පුළුවන් ඔන්න ප්‍රස්වාසේ. ඉතින් ඒක සාර්ථක වුණාට පස්සේ ඔන්න මනස සෑහෙන නිශ්ශබ්දයි. ඉතින් ඒ නිසා විතර්ක සහිත මනසකට හොඳම භාවනාව තමයි ආනාපාන සතිය කියන්නේ. විතර්ක චරිතයට හොඳටම ගැළපෙන භාවනාවක් තමයි ආනාපාන සතිය කියන්නේ. ඒ නිසා මේ ආනාපාන සතියේ ඔන්න හිත එකඟ වුණාම අතන තියෙන ඉතාම සූක්ෂම අරමුණක්. ඉතින් මේ අතිශය නිහඬ මනසක් හොඳට ඒකාග්‍ර වෙච්ච මනසක් මෙන්න දැන් ආස්වාසයක් තුළ 100 100ක් ඉන්නවා. මෙන්න ප්‍රස්වාසයක් තුළ 100 100ක් ඉන්නවා. ප්‍රසවාසය තුළ 100ක් ඉන්නවා. ඉතින් මෙහෙම ඉන්නකොට ඉතින් මේ තුලින් සතුටක් ඇති මේ තුලින් පුදුමාකාර ප්‍රමෝදයක් ඉන්න පටන් ඉතින් මෙතන තමයි අන්න ප්‍රීතිය මේ ප්‍රමෝදය ඊළඟ ප්‍රීතියක් බවට පත් වෙනවා. ප්‍රීතිය තව එහාට ගිහින් අන්න කය පිනා යන ගතියක්, කය සැහැල්ලු වෙන ගතියක්, කාය පස්සද්ධියක් ඕවා එළන්න හොඳට හිත ඒකාග්‍ර වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ඉතින් බැලුවාම ඉතින් අර හිත එකඟ කළා මේ ප්‍රපංච වලින් මුදවගෙන කතන්දර ගතනකින් මුදවලා අපිට ඕනා තැන තියන්න පටන් ගත්තට පස්සේ අපේ ආධ්‍යාත්මික ජීවිතේ ලොකු පෙරලියක් සිද්ධ වෙනවා. අපිට මේක කරන්න පුළුවන් කියන විශ්වාසය එනවා. ඒ නිසා මම හිතනවා මේ මම කතා කරලා ඇති කියලා. දැන් මේ සංඥාව ගැන එතකොට මේ කටුදුස්සානසේ මතක් කරන්නේ. එතකොට මේ සංඥා අපේ අර මොකක් හරි දෙයක් දැක්කහම අපි දෙයක් කියන වචනේ පවා එතනට ගැලපෙන්නේ නැහැ. යම් දැකීමක් සිද්ධ වුණාම, ඇසීමක් සිද්ධ වුණාම මේ හැම දෙයකම අපි නිමිති ගන්නවා. මේ හැමදේම මෙන්න මෙහෙමයි කියලා ඒක නිත්‍ය සංඥාවක් දෙනවා. දැන් හිතන්න අපි ඔන්න කපුටෙක් අය අහනවා ඇහුණා. දැන් එතකොට මේ කපුටන්ගේ සද්ද ගැන මම ඉස්සර අහලා තිබුණා නම් අන්න ඒකත් එක්ක මම ටක් ගාලා ගල්පගත්තා. මොකද මගේ හිතේ නිකන් ගබඩා වෙලා තියෙන ඒ සංඥාව, ඒ නිමිත්ත. ඒක තියෙනවා. මෙන්න මේක තමයි කපුටගේ හඳ ස්ථිරව මේ කපුටා තමයි කියන ඔන්න අපේ හිතේ ඇඳිච්ච සංඥාවක් තියෙනවා. ඒකත් එක්ක මේ ඇඳිච්ච සංඥාව ගලපගත්තා. ආ මේ අහවලා තමයි මේ කපුටා තමයි කියන ඔන්න කියනවා. ඉතින් ඊළඟ කපුට ගැන කතන්දරයකුත් ගොතන්න පුළුවන්. කපුට කාපු කේජු කෑල්ල ගැන ඉතින් කතාවකුත් තියෙනවා. ඉතින් මේ ওই විදිහට යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් <clears throat> කපුටා සහ කේජු කෑල්ල නේ. කපුටා සහ කේජු කෑල්ල ගැන කතාවකුත් තියෙනවා. ඉතින් මේ වගේ අපි අර ගත්ත සංඥා හරහා තමයි ඉතින් කතන්දර ගොතන්නේ. ඒක තමයි උදාහරණ මත කරන්නේ. මේ ඒ සංඥාවේ යම් පරිණත වීමක් සංඥාවේ යම් මොහොකුරා යාමක් සංඥාවේ මෝරප අවස්ථාව තමයි කියලා භාෂාව කියන්නේ ඒක බොහොම ඒ කියන්නේ මේ දාර්ශනික අදහසක් අපි මේ නිමිති ගැනීමක් කරනවා මොනවා හෝ දේවල් සම්බන්ධයෙන් ඇහෙන් නිමිති ගත්තයි කියලා හිතමු අපි කරුණ පැහැදිලි කරගන්න. මේ නිමිත්ත ගත්තට පස්සේ එතන මේ සංඥාව නිත්‍ය සංඥාවෙන් ගත්තට පස්සේ ඒක තව තව අපේ හිතේ ඇතුලේ වර්ධනය වුණාට පස්සේ ඔන්න අපිට උමනා වෙන ඒක තව වෙනම ප්‍රකාශ කරනවා. අන්න අරක දැක්කේ. මම කොහොමද මේක විස්තර කරන්නේ? ඒක විස්තර කරන්න නම් මම අන්න ඒක මම නිත්‍ය නිත්‍ය කරගන්නවා. මේක හැඩේ මෙහෙමයි. මෙන්න මේක තමයි ඒකේ පාට. කියලා අපි ඒකට නිත්‍ය නිත්‍ය බව ආරෝපණය කළා තමයි මම අනිත් කෙනෙකුට සංවේදනය කරන්නේ. අන්න එතකොට තමයි භාෂාවක් අවශ්‍ය වෙන්නේ. එතකොට අනුරුධාඳුර කියනවා වෝහාර වේපක්කාහං වික්කවේ සංඥං වදාමි. යථා යථානං සංජානාති තථා තථා වෝහරති. එවං සංඤී අහොයි සිද්ධි. ඉතින් මේ කඩුගුණ සානාසයෙන් මතු කරන මේ අදහස් ටික ඇත්තටම මහා දාර්ශනිකයි කියන්න පුළුවන්. ඒ කියන්නේ බුදුන් වහන්සේගේ දහමේ තියෙන මහාම සාරයක් තමයි කලින් මතු කරන්නේ. ඒක නිසා අපි පින් දෙන්න ඕනේ උන්වහන්සේට. අපි මේ අපි මේවා හොයන්නේ නැතුව උන්වහන්සේගේ මේ මතු කරපු ටික තමයි අපි කතා කරන්නේ. ඒතකොට අපි මේවා හොයලා කතා කරනවා නෙමෙයිනේ. උන්වහන්සේ ඉතින් සෑහෙන පරිශ්‍රමයක් දරලා උන්වහන්සේ සතුවේ කුසලතාවය පාවිච්චි කළා මේ සාරය මතු කරලා තියෙනවා. ඉතින් අපිට ඉතින් ආයේ ආයේ මේ සාරය මතු කරලා තියෙනකොට ආයේ නිස්සාර දේවල් පස්සේ යන්න දෙයක් නැහැ. මේ සාරය තියෙන නිසා. එහෙනම් සාරය ඔස්සේම අපිට යන්න අවස්ථාවක් තියෙනවා. එහෙනම් අපි සාරයත් සාරය අගය කරමින් යන්න අපි උත්සාහත් වෙනවා. ඉතින් අද අපි මේ කරපු සාකච්ඡාවට යම් කිසි දෙයක් එකතු කරන්න තියෙනවා නම් එහෙම නැත්නම් මේකට ආපු මේ හා සම්බන්ධයෙන් කියපු දේවල් හා සම්බන්ධයෙන් පැමිණි ගැටලු තියෙනවා නම් අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු. මොකද මේක ධර්ම සාකච්ඡාවක් විදිහට කරන්න නිසා. කොහොමද? මම විතරයි 64 මම 13 සාහනන්සේ පොත කියවලා විතරයි. හරි. ඔව් කියන්න. සාරාංශය ඒ කතාවේ විත්ති සංඥා සංඥා ගැනීම පිළිබඳ විත්ති සංඥාවට පත් වෙනවා කියන එක තමයි මේ වාචේ විස්තර කරගෙන දුන්නේ. ඉතින් මේ මෙහෙම තමයි කියන්නේ අපි සාමාන්‍යයෙන් අපිට අපි දෙවන්නේ කියලා ගන්න කොහොමද? ඒ කියන්නේ විසරණ උදාහරණයකට ප්‍රතිපත්කාර සෝදන කරනවා විසරණට ආවත් ඒ කියන්නේ අපිට අදිනවා කවුරු හරි දෙවන්නේ තනින් කියාගෙන වැඩ කරන කතියක් අපිට එනවා ඒ කියන්නේ නිමල් නිමල් ළඟින් ඉන්නවා කියන එකද නිමල් නිමල් ළඟින් තියන් ඉන්නවා කියන එකද දැන් ඉස්කෝල මහත්තයා නම් ඉස්කෝල මහත්තයා නම් දෙවන්නේක් ළඟින් තියාගෙන ඉන්නවා කියලා කිව්වේ එතකොට මම මම තෝරගන්නවා මේ පුද්ගලයා මට ගැලපෙන්නේ කියලා. ආ. මේ පුද්ගලයාත් එක තමයි මම සම්බන්ධතාවම් පටවනවා. මේ කියන්නේ එයාගේ පුද්ගලික ටිකුත් හොයාගෙන. හරි. ඒ එයාගේ තරතුර මොකද්ද? එයා මේ හිතන්නේ නිසා මොකද්ද කියලා. එහෙම ඊපස්සේ ඊට පස්සේ ඊට පස්සේ මේ දෙන්න අර මේ අත්දැකීම් බෙදා ගැනීමකුත් කරනවා. මම මහානකොට කියනවා මේ. ඒතකොට ඇත්තටම අර පරියන්කේ දී අර අනිත්‍ය සංඥාව වඩාගත්තට ඊට පස්සේ ඒක ආපහු අදකින් බෙදා ගන්න ගිහිල්ලා අර වාඩි වෙලා කතා කරගෙන ඉන්නකොට ආපහු අරටි ඔක්කොම මේ බොඳ වෙනක බොඳ වෙනක යන කතියට පස්සෙන් කරලා මම යෝජනා කරන එක නේද කතා කිරීම හරහා අරුවාසික විදිහට ආපහු මේක නිත්‍ය වඩපත් වෙනවා ඊට පස්සේ ආපහු කියන්නේ තමන්ගේ අත්දැකීම් ටික තව කෙනෙකු තව කෙනෙකුට තමන් අන්තිතාවේ දැකේ කොහොමද කියලා තව කෙනෙකු විශ්ව කරන්න දෙන්න කියනවා ආරෝපණයක් නැතුව එතකොට ඒකෙන් මේ තමන්ට ලොකු හානියක් වෙනවා. අර හරින්න මිනිහට හරියට හානියක් වෙනවා. ඒක නිසා නැවත පරිදේට යනවා ආයෙත් ආපහු අනිකයි මෙතන ගමන් අනිත් සංඥාවට වඩන්න යනවා. හරියට බලන්න යනවා. අනේක ඒක ලොකු හානියක් වෙනවා කියලා කියන්නේ මම හිතනවා. මේ හැබැයි ඒක මෙච්චර සලකන්නේ ගැතියක් නෑ අපි. ඒක අපි පුළුවන් තරම් ආර්ය සුෂ්ණියම් භූතවෙන් තමයි ඉන්න කියලා තියෙන්නේ. <laughs> නෑ හැබැයි ඔය දෙපැත්තම තියෙනවා. දැන් අපි දැන් දැන් බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම දැකලා මේ නිත්‍යව මිනිස්සු ගත්ත මේ භාෂාව කරහන දැන් මේ කොහොම ගම්බීර ධර්මයක් විස්තර කරලා තියෙන්නේ. ඒ නිසා අපි කමඨාන් සාකච්ඡාවකදී භාෂාව පාවිච්චි කරනවා එකwidehatකින් මේ අපේ ලැබුව අත්දැකීම විස්තර කරන්න. ඒකත් එකwidehatකින් කුසලතාවයක් කියන්න පුළුවන්. මොකද ඒකත් අවශ්‍යයි. මොකද තමලාට අපි මේ භාවනා කරන්න ගියාම අපි ලබන අත්දැකීම් වලදී අපි ක්‍රියාත්මක වුණ හැටි සම්බන්ධයෙන් අපිට පොඩ්ඩක් සැකමතු වෙන්න පුළුවන්. පාර සුද්ධ කරගන්නත් වෙනවනේ අපි කවදා නොගිය පාරකට යන්නේ. ඒ නිසා අපේ අත්දැකීම තව කෙනෙකුට විස්තර කිරීමත් වැදගත්. හැබැයි අපි විස්තර කරන සඳහා තෝරාගන්නේ කාවද කියන එකයි උතන තියෙන ප්‍රශ්නේ. මම ගිහිල්ලා අදපලක කියනවාද මේවා ගැන කිසිම අවබෝධයක් නැති කෙනෙක් ඉස්සරහා කියනවාද? නැත්නම් මේවා විවේචනය කරන කෙනෙක් ඉස්සරහා කියනවාද? කියන එක මත ඉතින් ඒක තමන්ගෙම තියෙන ප්‍රඥාවන්තකම හෝ මොඩකම තමයි. අපි ගිහිල්ලා මම කරපු භාවනාව විවේචනය කරන. ඒක විකෘති කරන මාව තව ශ්‍රද්ධාව පිරිහෙලන ඊළඟට මගේ තිබිච්ච වීරය අඩු කරන නැත්නම් ගුරුවරයා ගැන අවිශ්වාසය ඇති කරන කෙනෙක් එක්ක නම් කතා කරන්නේ මින් සොරි තමයි. එතකොට ඉතින් ආයේ මගේ දර තිබිච්ච ශක්තිය මේ සඳහා යෙදෙන්න තියෙන ඕමනාව එහෙම බද වෙලා යනවා. ඊට පස්සේ මම අතහැරලා දානවා. එච්චරයි. මොකද මේක හරි අමාරු වැඩක් නේ. ඒ ඒ වැඩේට උමනා කරන පරිසරයක් ඒ නිසා අවශ්‍ය වෙනවා. එහෙනම් අපි කරපු භාවනාව හෙලි කරන්න ඕනේ තවත් එහෙනම් භාවනාව වඩන ඒ සඳහා උත්සාහත් වෙන වීරයෙන් කටයුතු කරන තවත් කෙනෙක් එක්ක. ඒ වගේම ඉතින් ගුරුවරයාට හෙලි කරාම ගුරුවරයාත් මොකක් කළාට ධෛර්යමත් කරනවා මිසක් මොකද ඒක කියන්නේ අධෛර්ය නෙවෙයි කතා කරන්නේ. ඒකයිද ධම්මජසනාසේ උදාහරණයක් වශයෙන් කියනවා හැම තිස්සෙම මතක් කරනවානේ මේ භාවනාව වඩද්දී පරයන්කේ හොඳම පරයන්කනේ කියන්නේ කියන්නේ. හොඳම අත්දැකීම් විස්තර කරපන් කියලා කියනවා. මොකද මේක කියන්නේ අපි මේ වෙච්ච ඇබැද්දි ටික ගැන කතා කර කර ඉඳලා වැඩක් නැහැ. ඒක තව එන්නේ නිකන් බැරි කම්මයි හිතෙන්නේ. මේ බෑනේ බෑනේ තාම හරි ගියේ නෑ. ඒක තමයි කරන්නේ. නමුත් ඒක මොහොතක් හරි හරි ගියා කියලා කියනකොට මම අනිත් අයටත් පණ ගහලා එනවා. යකෝ මේ කරන්න පුළුවන්. මේ මනුස්සයා හරි ගිහිල්ලා. මටත් මට බැරියයි. කියලා අන්න මාන්නෙට හරි කරනවා. ඒකත් කියන්නේ මානන් නිසායි මානන් පහදන්නේ. ඒ නිසා එහෙම හරි යන ගමනක් තියෙනවා. ඒ නිසා අපි අපේ අත්දැකීම හෙළි කිරීම සඳහා නම් සත්පුරුෂයන් අසුර කරන්න. අත්පුරුෂයන්ට හෙළි කරන්න ඕනේ. අසත්පුරුෂයන්ට හෙළි කළා වැඩක් නැහැ. අසත්පුරුෂයා කියන්නේ වැඩක් නැහැ. අතව ගන්න ඕක මේ ඊයේ ඕක වැරදි ක්‍රමයක්. ඕවා දැන් හරියන්නේ නැහැ. වට්ටි බුදුහාමුදුර එනකම් ඉන්න ඕනේ. අනම් බලන් තමයි යා කියන්නේ. නමුත් සත්පුරුෂයෙක් නම් මේක නගරන මිනිස්සෙක් නම් මේක උත්සාහවන්ත උත්සාහවන්ත වෙන කෙනෙක් නම් මේකේ ප්‍රයෝජනේ තාමත් ගන්න පුළුවන් කියලා අදහන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම තල්ලු කරන එකමයි කරන්නේ. අනිවාර්යයෙන්ම කරපන් කියලාම කියනවා මිසක් මේක පස්සට දාන්න. ඒ නිසා අපි හෙඩි කරන්නේ කාත් එක්කද කියන එක ගැන ඒක එකකින් අපේම අපේම නුවණ තමයි පාවිච්චි කරන්න වෙන්නේ. මම කාට් එක්කද කතා කරන්නේ. මට යහපතක් වෙන කෙනෙක් එක්කද නැත්නම් මාව අන්දන කෙනෙක් එක්කද නැත්නම් මාව පිරිහෙලන කෙනෙක් එක්කද මම කතා කරන්නේ කියලා එහෙනම් අපි තීරණය කරන්න ඕනේ. අපි ඉන්නවත් හොඳ නැහැ. ඉන්නවත් හොඳ නැහැ අපිව අධෛර්යමත් වෙන පරිසරයක. ඒ කියනවා ගුරුවරයෙක් ඉස්සරහ කියන්නේ නැහැ මේක නේ මම කතා කරේ ගුරුවරයෙක් ඇතර වින්න ඕනේ. එතකොට ඒ ගුරුවරයා ඇත්තම දන්නවා මේ දැන් උපන්සලාට කතා කරනවා උපන්සලා දන්නවා මේ මිනිස්සයා ඉන්නේ කොතනද? මේ මිනිස්සයාට දෙන්න ඕනේ ටිකක් ගන්න කියන එක. නමුත් අර මම දන්නේ විදිහට අර සබ්බේ සංකාරානිච්චති යදාපන්නය පස්සට කියන එකේ මම ඔබ විග්‍රහ කරන කියන්නේ යදා කියලා කියන්නේ ඒ ඒ ඒ අවස්ථාවේ යා ඉන්න තැන තුලින් කියන්නේ යදා පඤ්ඤාය පස්සේ කියන්නේ යා ප්‍රඥාව පස්සේ දුත පච්චර වෙලින ප්‍රමාණය අනුව එයා සබ්බේ සංකාරං අතිකල් දකිනවා. එතකොට ඒක ඒ ඒ කතා කරේ දන්න කෙනෙක් එක්ක මේ කතා කරත් එහෙම නැත්නම් උවන්සලාගේ වගේ කෙනෙක් එක්ක කතා කරත් ගැලීමක් තියෙනවා. එහෙම නැතුව මේ තමන් තමන්ගේ අදාතික තව කෙනෙකුට මේ පටවන් හදන කෙනෙක් එක්ක කතා කරලා ආපහු වර හ්ම් මේ කිව්වද කියලා යනවා. සකමතු වෙන එකයි එන්නේ. එහෙම. ඔව් ඔව්. දැන් බොහෝ විට මම දකිනවා මේ කියන්නේ අපි මේක කතා කරන්න වෙන්නේ සමහරට අපි අපි දැන් ඔය බොහොම සල්ගලෙන් පැවිදි වෙනවා අපි ගාවට එතකොට අපි තමයි හම් වෙන්නේ සෝ ගිහිය විලක් හම් වෙන්නේ ඒතකොට මේ පිළිජන්ගේ තමයි මේගොල්ලෝ පැවිදි කරන කොට මේගොල්ලෝ කොච්චර ඒවත් මේ අපි කියනවා තමයි මේක අපෙන් අහන්න එපා මේක අපි මේ අපි තාම අපි මේ බැරිෙන් ඉන්න කතියක් මේ පැවිදි වෙන පොඩි එක දවසක පැවිදි වෙන රාමන් නමක් දෙනවා මේක අහගන්න එහෙම නැත්නම් මේ බිලියන උපදේශයන් පැවිදි කරන කිව්වට කොච්චරවත් කොච්චරවත් කොච්චරවත් අර ගිහිනුගේ ඔපරේෂන් කරන අන්තර හොල්ට් වෙන කතියේ 100ට 50 කරනකොට ආපහු යනවා ඇත්තට. ඒ ආපහු යන්නේම අර වැරදි උපදේශ. හා වෙන්න පුළුවන්. එනවා මම කියන්නේ අර අනවශ්‍ය කටියට කතා කරනවා. නෑ ඒක ඒකේ කොහොමත් ලොකුසානට එන්න ඉතල කියන්නේ. දැන් තැනකට ආවම ඉස්සරහට ගිහලා කතා කරන අයත් ඉන්නවනේ. ටග්ගා වැල්ල දෙන අය. ඒ කොහෙත් ඉන්නවා. එයා තමයි ඉස්සෙල්ලා වෙන්නේ ටග්ගා අය දැනගෙන විස්තර කරලා ආවා කියලා. ඒ හැබැයි ඉතින් ඒ එන මිනිස්සයා මුලකාරයෙක් වෙනවා. මිනිහා දැනගන්න ඕනේ ආ මෙහෙම කට්ටිය ඉස්සරහට පයින්නා ඉන්නවා පෙරහැර යනා ඉන්නේ මුලින්ම හම්බ වෙන්නේ පෙරහැරේ ගන්න කට්ටිය. හොටන් අදින උන් ටික පස්සේ හම්බ වෙන්නේ. හොටන් අදින උන් ඔය ඇඩ්වර්ටයිස්මන්ට් දාගෙන යන්නේ නැහැ. ඒ හින්දා ඒගොල්ලෝ පස්සේ හම්බ වෙන්නේ. ඒගොල්ලෝ හම්බ වෙනනම් උන්නේ පොඩ්ඩක් අස්සකට ගිහිල්ලා මජන් දාගෙන ටැප් හදාගෙන අනම් මනම් ගාගෙන ඉන්න කට්ටිය තමයි මේ හොටන් අදින්නේ. ඒගොල්ලෝ හම්බ වෙන වෙනම යන්න ඕනේ. මජන් කිට් එක ගහගෙන යන්න ඕනේ ඒගොල්ලෝ හම්බ වෙන්නේ. හැබැයි ඉතින් අන මුලින් හම්බෙන්නේ ටයි එක දාලා බැට්මින්ටන් නැද්ද? ඒ කට්ටිය තමයි මුලින් හම්බෙන්නේ. ඒ කට්ටිය තමයි මාකටිං කරන්නේ. ඒ කට්ටිය හැබැයි ඒ ඒ කට්ටිය හැබැයි ඇඳලා ඉන්නේ. දන්නේ නැහැ ඇඳලා ඉන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් ඇඳලා ඉන්න කෙනෙක් තමයි මුලින්ම අර්ථකථන එක මේක හොඳයි මේක නෑ වගේ ලද නම් කතා කරන්නේ යා යා තමයි දන්නේ යා තමයි අරක මේකයි යා තමයි යා යාගේ හිතේ තියෙන චිත්‍රය තමයි යා දෙන්නේ. හැබැයි ඉතින් එන මනුස්සයා වලකාරයෙක් නම් ආ කියලා. ඉතින් ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ, බාරගන්නෙත් නැහැ. එයා ඉන්නවා නිකන් අඩමානෙට. තව තව විමසලා බලනවා. තව පොඩ්ඩක් කිට්ටු කරලා බලනවා මෙයා මොකද මෙයා කොහොමද ඇසුරු කරනවානේ මුලේ. මුලේ තියෙනවානේ. මුලේ තියෙනවා නම් ඇසුරු කරනවා නම් අන්න ඒතකොට තේනවා මෙයා කොහෙද ඉන්නේ, මෙයා මොකද කරන්නේ, මෙයා කියන දේ කරන කෙනෙක්ද? නැත්තම් නිකන් හුදු රංගපෑමක්ද මේ කරන්නේ කියලා අර ඉන්න මිනිස්සු තේරුම් ගන්නවා. තනිකර ඉන්න එන කෙනාගේ අතේ වැඩේ තියෙනවා. ඒ නිසා මෙහෙට ආවත් ඉතින් මෙහෙට විතරක් නෙමෙයි ඔය ඔය කතා කොහෙටත් පොදු. ඉතින් මේ සනනට විතරක් ආවෙනික දෙයක් නෙමෙයි කොහෙත් ඔච්චර තමයි. <laughs> ඕක ආරණ්‍ය ඒ කතාවමයි. අපි හිතමු කොහේ හරි රාජකාරී කරන කාර්යාලයට ගියත් ඒත් ඔකම තමයි. කොහෙ මොයේ ලෝකෙ කොහෙ ගියත් ඔච්චර <laughs> තමයි. ඒක ලෝක ස්වභාවය. මේ එළිය ගැන කමෙන්ට් ගොඩක් අය කියන්නේ කියන්නේ කොතන හරි ඔෆිස් එක අවුරුදු 50කට වැඩි ඒ කියන්නේ 45කට වැඩි මිනිස්සු කියනවා නම් ඒ මිනිස්සයා සම්පූර්ණයෙන්ම ආයේ අරගෙන නැත්තරම නැති කරනවා. ඒ කියන්නේ ආයේ අලුතෙන් එනකොට වැඩ කරන්නම දෙන්නේ නැහැ. එහෙම කියනවා. අපි ඒක කියන්නේ කතා කරනවා. පණ ගන්නවා නම් ඒකයි උනත් වීඩියෝ කියන්නේ වැඩ කරන්නම දෙන්නේ. මේක තමයි මේක අනිත් පැත්තේ. ඒක කියන්නේ අර දෙකේ මොකද ඒ වගේ මේක සම්පූර්ණ අනිත් පැත්තට තියෙන්නේ. අපි කොහොමද අපි අර අනිත් පැත්තට ගන්න අර 50 කන්නේ නැති කට්ටියත් එක්ක අර ගහේ යන්නේ. මේ මොලේ කල්පනා කරන්නේ නැති. මම ඉතින් ඇත්තටම හරි අමාරුයි ඉතින් ආපු කෙනාට ඉතින් අපිට සම්පූර්ණ අවබෝධයක් දෙන්න. කිව්වට තේරෙන්නේ නැහැනේ. ඒක කාලම බලනවා. ඒක තමන්ම ඉතින් කටු හරහා ගිහිල්ලාම දැන් මහත්ය කියනවා වගේ එන සෑහෙන බින්දා කාපහුව යනවා. කරන්න දෙයක් නැහැ. ඒකෙත් ඒකෙත් හැබැයි ඒකෙත් වර්ණාවක් තියෙනවා. මේකත් ඉන්න පුළුවන් එක්කෙනා විතරයි ඉතුරු වෙන්නේ. මේකත් වටිනවා. ලෝක මහාන වෙලා අවුරුද්දකින් දෙකකින් යනවට වඩා ආව ගමන්ම හරියන්නේ නැහැ කියලා අනේක වඩා සුදුසුයි. නැත්නම් ප්‍රශ්නනේ. ඒ හින්දා ඒ වෙන දේවල් තමයි ඔක්කොම තියෙන්නේ. බාධා එනවා, එක එක එක එක වගේ ඔක්කොම හරහා යන්න පුළුවන් මොනසෙන්දක් යන්තම් වල දාලා. කොයිකත් දෙන්න හොඳයි කියලා යන්නේ තියෙනවා. ඉතින් ඔය ඉස්සර මට මතකයි මේ මෙත්තා විහාරි සාමණේරහන්සේ මම ඇසුරු කරලා තිනවා මේ අපේ සිංහල සාමණේරහන්සේ නෙවෙයි මම මේ කියන්නේ. <laughs> සිංහල සාමණේරහන්සේත් ඇසුරු කරනවා. මේ මෙත්තා විහාරි සීලා සාමණේරහන්සේ නමක් ඉන්නවා මේ ඩෙන්මාර්ක් ජාතික. නාසේ ඉන්නේ නැහැ. හරි වයසයි. නාසේ කාලයක් ඔය විකුවන් සාමණේරහන්සේ ඉන්නකොට උඩවත්ත කැලේ ඉඳලා BPS එකේ ප්‍රධානත් එහෙම අරගෙන තියෙනවා. නැසෙන් හැබැයි හරියම විවේකීව ඉන්න කැමති. මේ කියන්නේ පින්න පාතෙන්මයි යන්නේ. ඉතින් ඔය වගේ උන්වහන්සේ ඇත්තටම මට කල්යන්න මිත්‍රෙක් වුණා. උන්වහන්සේ කියන කතාවක් තමයි ආශ්‍රමතුන් ලොන් තරමට වහන කරනවා. අන් තරමට ඉදිරිය වෙනවා. තේරුණාද? ලොන් තරමට වහන කරනවා. ඉදිරිය එන්නේ අන් තරමට. මේ අත්දැකීම් බහුල කෙනෙක් කියන්නේ. මම නෙමෙයි කියන්නේ. මේ උන්වහන්සේ උපුටා ගැනීමක් පමණයි කරන්නේ. ඉතින් එහෙම දෙයක් තමයි තියෙන්නේ. ඉතින් අපි සෑහෙන මහාන කරනවා මහල්ලාවට ඉතු වෙන සුළු සුළු ප්‍රමාණයක්. එහෙම තමයි. ඉතින් හින්දා මුලදී තියෙන උද්‍යෝගයේ තියෙනවා ගැම්ම තියෙනවා හින්දා කරනවා. මේක මේකේ කට්ට කාගෙන යන්න පුළුවන්. ඉතින් ඒක තමයි දරාගැනීමේ ශක්තිය. නමුත් ජීසනාසේ නිතර මතක් කරන්නේ උන්වහන්සේ වස් මහිතේ එකක් හෝ දෙකක් හෝ වුණාට පස්සේ ඇවිල්ලා තියෙනවා ඥානාර අවසානාසේ වන්දනා කරන්න මේ මොකද්ද මේ ඔය එකක් වුණාට පස්සේ මේ මොකද්ද හඳුකුරු පෙට්ටියක් ආවා ඥානාර <coughs> අවසානාසේ වලු ආවිෂ්ඨ මොක නෙමෙයි වටින්නේ අවුරුදු 20කට පස්සේ ඇවිල්ලා වන්දනා කරන්නකො කියලා කිව්වා අන්න උන්වහන්සේ තමයි සංඝ පීඨුන් වහන්සේලා ඥානාර අවසානාසේ අවුරුදු 13 ඉඳලා අවුරුදු 92ක් ජීවත් වුණා ශාසනයමයි අන්න අපිට ආදර්ශ ආදර්ශය ගන්න දෙන්නේ ටයිට්. ඒතු මේ අදී ආපු කෙනකින් සාසනය ගැන ආදර්ශයක් ගන්න නැහැ තාම. මේ ගිහි ආකල්පනේ තියෙන්නේ. එහෙනම් ආදර්ශයක් ගන්න තියෙන්නේ පැවිදි ආකල්ප මොනවද? ශ්‍රමා ශ්‍රමණාකල්ප මොනවද? මේ සාසනය කියන එකේ මුල් බැසගත්ත තැනක් මොකද්ද කියලා හොයන්න තියෙනවා මන්න සෑහෙන කාලයක්. අන්න ඒ වගේ චිර රාත්‍රඥ බවට පත්වෙච්ච කෙනෙක් වෙන දිහා බලන්න. ඒකයි ඉතින් මේ ශාසනයේ තියෙන ගැඹීරත්වය. නැතුව මේ පොඩ්ඩක් නිකන් ආතපතර යනවා කියලා ඉතින් මේකක් ඉච්චර වැටෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉස්සරහින් තියාගන්න ඕන අන්න ඒ වගේ සංකීර්ණ උන්වහන්සේලා. උන්වහන්සේලාගේ චරිත කතා අපි කියවන්න ඕන. උන්වහන්සේලා කියලා තියෙන මොකක්ද කියලා අපි නැවත නැවත මතක් කරගන්න. මතක් කර කර මතක් කර කර මේකට බැස ගන්න. මේ තුල මුල් බැස ගන්න. එතකොට තමයි අන්න අපි මේකේ මේ දරා ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්නේ. මොකද මේක හැලහැප්පීම් වෙනවානේ. මේ හැඩ හැප්පීම වල ඔරොත්තු දෙන ගතියකටපත් වෙනවා අන්න අර වගේ ස්වාමීන් වහන්සේලා තමයි අපි ඉස්සරහින් තියාගෙන තියෙන්නේ. උන්වහන්සේලා මේ වගේ තැන්වලදී ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කොහොමද? උන්වහන්සේලා කියලා තියෙන්නේ මොකද්ද? කියලා අන්න ඒ බඳු ස්වාමීන් වහන්සේලාව අපි ආදර්ශයට ගන්න. මේ බඳු ස්වාමීන් වහන්සේලා ලියපු කියපු දෙයක් පරිශීලනය කරනවා. එතකොට බයක් නැහැ මේ. එතකොට මේ නිකන් මේ ලෙව කාලා කියන කට්ටිය නෙමෙයි. හොඳට මේකත් එක්ක ඔට්ටු වෙලා කියන කට්ටිය නිකන් තොලගාලා කියන කට්ටිය නෙමෙයි. නාතර අවුරුදු හිතන්න දැන් අවුරුදු 13 ඉඳන් අවුරුදු 92ක් කියන්නේ කොච්චරද කාලේ. ශාසනය තුළ අන්න අන්න ඉතින් යුග පුරුෂයෝ ඒ නිසා අපි හැමතිස්සම ඉස්සරහින් තියාගන්න ඕනේ අන්න ඒ බඳු යුග පුරුෂයින්ද නැතු ඉතින් අර නැතු ඉතින් අනිත් අයව ඉස්සරහින් තියාගෙන අපි ඒ අය කියන දේ බාර ගන්නවා නම් අපේ නුවණ කප් මදි කප් ඇත්තටම කියන්නේ හොඳයි <clears throat> එහෙනම් අපි අපේ නතර කරමු වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්තම් අපි ඊයේ මාතෘකාවේ නේද මාතෘකාවකටත් ආවා මේ. හොඳයි එහෙනම් අපි පැයක් විතර වෙලා මේ ධර්ම සාකච්ඡාවේ නිරතවෙමින් තුලින් ඇති කරගත්ත යම් එකතු කරගත්ත යම් කුසලයක් තියෙනවා නම් මේ ගම්බීර ධර්ම දේශනාවන් කරන්න කියලා ආරාධනා කරපු මේ අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේටත් බොහෝම ගැඹුරු දහමක් මතු කරලා ඉදිරිපත් කරපු මේ අතිපූජනීය කටුරුන්දේ ඥානාරාම ස්වාමීන් වහන්සේටත් මේ පින් අපි මුලින්ම අනුමෝදන් කරමු ගුරු බැතියෙන් මේ පින් අනුමෝදන් කරමු ඒ වගේම අනිකුත් සියලු ලෝකවාසීන් සමගත් අපි මේ පුණ්‍ය නැත්නම් මේ කුසලයේ බෙදා ගන්නවා. අපි ඊතාවතාචාදී ගාථා සංජානනා කරමු. ඊතාවතාචම්මේ සම්පතම් පුණ්‍ය සම්පදා සම්මේ